අවස්ථයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සත් සත් venerable sirs dhamma friends uh, we have received uh, two messages one comment and eight uh, questions in English, all related to meditation practice. I seek your permission to uh, present it to the audience. The okay. first message is Would the walking DVD be shown to the audience that Pante mentioned? Mm, I, there was one uh, slide about how to uh, show the function of the skeleton, that may be the one one is thinking. And there, in addition to that, there are two videos. One thing is uh, filmed in Melbourne, the other one is in Kaduela. That's also, anyone can visit to the website. And even this, uh, the skeleton depicting the walking moon, also we find in the website. Uh, so we can find a suitable time for that. The second uh, message. Uh, I am conveying Ajahn Susara's message to Bante. Ajahn Susara is an Austrian monk living in the east coast of Sri Lanka. He is currently visiting Melbourne uh, and is the visiting resident monk at the Buddhist Society of Victoria, Malvern Temple. He knows Bante and wanted me to give this following message, within quotes, my kindest regards to Venerable Dhammajiva. Please convey this to Bante with metta. Chitra Vijayasinghe from Melbourne. Sadhu, sadhu, sadhu. The, the other um, comment is um, as follows Reverend Bante and dear Dhamma friends, I thought to put together few tricks that I have learned over the years when preparing good Kamatahan report. Bante, please allow me to present them to this audience. Hope it will be of some help. Number one, plan your report well. Don't rush or start to write your report few minutes before the deadline, within brackets 10:45 a.m. Allow ample time to gather your thoughts think ahead when you are going to what you are going to write first. Number 2, prepare a draft first. Check your first cut for repetitions by reading your report. Make changes as necessary and once you are happy, write it again in another paper. Remember, good Kamatahan questions will be recorded and distributed to thousands of yogis across the world. Number three, Write the final questions or quest- question or questions you ask bande first. Then build your story around it. Number four, be specific about your questions. Don't ask motherhood questions such as, within quotes, what I should do to improve my practice. They are hard to answer if you do expect a motherhood answer, such as keep practicing as you do now. Number five, ask yourself if this really is a question or just uh, I want to report my progress. Mention it up front of your report to assist Bante. Hope this hints, these hints will benefit you all. Bante, you may attend the Nirvana in this very life. Theruvan Saranai before the question and answer session. First uh, question. Question on walking meditation. Venerable Sir. Number one, I do the walking meditation according to your instructions. I have no problems. Number two, my question. When I do the walking meditation, I contemplate the hardness of the foot as similar to the hardness of ground. I contemplate that both these have the, within quotes, earth element. I do the same for the other elements as well. This helps me to realize that I am part of nature and the environment and the world. Would you recommend me to continue doing this? Thank you. With metta. Uh, only one remark if there are no difference between two surfaces, it never called, it never worth calling a contact. Contact means two different surfaces. If the same kind of surfaces are getting together, it technically is not a contact. So therefore there should have a difference between the earth in the earth down there and the earth element in the foot. That difference only you can feel. So therefore if both are the same, you won't feel. So other than, other than that, other parts of the uh, report is okay. Second question. Venerable Pante, I walk like a robot and feel the hardness of the floor on the soles of the feet. As I'm walking, a lot of thoughts come, mainly what I see from the periphery vision. When someone does not regard and walks in the path of my walking, I notice the mild dvesha thoughts and I say, annoyance, annoyance. At the end of the walk, when I sit or stand still after 40 minutes, I notice tingling sensations throughout the body. This does not happen while walking. First question. Would appreciate your advice on the negative feelings as I have dvesha, within brackets, with giving metta, it is very automatic and triggers more dvesha most times. Second question. Also advice on the sensations throughout the body while standing or sitting after a walk and not while walking. With thanks and blessings of the Triple Gem. The first part, <clears throat> you have to think before you becoming a yogi, how many times you have crossed the other paths. We are not concerned about. So you have to understand whether the other person is a yogi or not. They will not be happy when we are crossing, when we are against their paths. So when we are in a rush, that normally happens. So therefore, always you have to be careful about the other psychology. And when you are expecting others to do, don't think that everyone is going to follow suit because our past karmic forces are there. Let it happen. Whenever the anger happens, just understand. I know that I am not invoking, I am not in desire, it is not a sleepiness, it is not a slop and top. It is not past and future. It is no doubt. Exactly I am in anger. So that chapters will teach you in walking additional thing. And the uh, second part is after walking if you sit down you can gain the the momentum of walking while sitting you can feel the whole body just like reported in the standstill. So after activity reduced or stopped and then if you put attention to the body, you feel whole body energized. So that will be a good starting point for sitting meditation. Third question. Venerable Bande, of an evening when I am alone, I feel a tightness of a, of a fist in the center of my chest. It seems to be an unknown fear. Also, I have not been getting a good sleep as I wake up after one to one and a half hours with thoughts. I try not to look at them, but it is difficult. I try and let them go. Then I fall asleep for maybe another one to two hours. During the sit and walk, I am all right most times. I try to come back to the primary object when thoughts dominate. Could you please advise me how to address the unknown fear and the lack of sleep with metta? So instead of going for a sharp object like in-breath and out-breath, you can be just be aware of your posture. You lie down and be aware, I am not walking, I am not standing, I am not sitting, I am lying down. Give a gross object, a wider object for the mind. Whenever mind try to be sharp, it positives and negatives are both available. So in a normal sleeping, best thing is to give the body and check with the body symmetry even if it is thinking, if the body is lying and if the body is resting, you may get the benefit. And therefore, don't rush or don't go for very sharp object. Just be aware that lying down. And uh, even one hour or two may be thinking and then if you can go to a deep sleep, that will reconciliate the uh, day's problems. So even while in the sleep, if you happen to wake up, again be aware of your uh, lying down posture. Don't try to give in sharp thing. That means that is uh, giving kind of a wrong message to the mind. Better to give a whole body experience, a gross one. Then it will be easier. I am just giving a another alternative. Fourth question. When sit relaxed on breath subtle always feels something like wearing a heavy cap, which makes me dull and the mind is less clearer. Focusing on breath seems making the sensation stronger. Your Venerable Bhante, please advise. Thank you very much. So that is a kind of a indicating the, the margin, like a helmet or like armor. Uh, that is the way the, you know that you are here and now the body is with the outer shell. And uh, just be aware that extraordinary uh, shell-like feeling rather than focusing deeply into breath-like thing. So breath is inviting mind to be more analytical, more sharp. Under such circumstances, your larger object, like I tried to explain in the early questions, so be aware of this hardness itself don't try to introduce another object, specifically sharp objects. Just be aware of that hardness will give a clearer understanding what it is and what how it comes and uh, what is the implication of it, rather than focusing attention to the breath. Fifth question. Most Venerable Bhante, after practicing mindfulness regularly for six months now, I slowly get to understand the language of meditation. During my sitting sessions, I watch my breath passing and stay one hour, watch it become subtler and again becomes gross and again subtler. Now I slowly get the meaning of being diligent. Thoughts come and go, I let them pass. In my walking session, I can be mindful about 20 to 30 minutes. Now I am getting to like it than earlier as I, it convinced Walking establishes my mindfulness day by day and helping the sitting meditation a lot. My diligence grows up by being the, within quotes, doing than the doer. Just to confess, it looks like I'm trying to strongly grasp these subtle awarenesses and knowledge gained through e- evening Dhamma talks to feed my ego. This was growing yesterday and today, carrying me away from my primary objects while walking and sitting. I am getting eager to, sh- to showing off these awarenesses, share it to others, and become the within quotes first. I understand this will drastically hinder my progress. Please kindly advise. So it is not a uh, individual disease, it's a disease of humankind. Each and every individual is entertaining one-upmanship. So understand it, so everyone is the same. And whenever possible, you express it. It is not what I am doing, that is what it happens. So that is the way, that's the way we can at least, even with this bad trait, we can increase the communication. We can say this is what it happens. So the, if I am to comment on the first sentence, that I am slowly learning about the language of mindfulness, language of mindfulness is silence no talk. Each and every talk, each and every writing leading to misunderstanding. So if you maintain dead silence, that means utterly you are mindful. So slowly, slowly we are going towards that. So we start with so much of talking, so much of writing, so much of gross breath. When the breath becomes subtle, if you wish to facilitate it, less talk, less writing. If the breath becomes utterly subtle, no talk, no writing, no question. Sixth question. Honorable Bante, is it advisable to meditate for one to one and a half hours, within brackets seated, at home if you are experiencing that your walking and seated meditation is at a level where you are going into the emptiness with less thought, pain, etc will this improve to stay in the emptiness for a long time? හොඳට මේ తත්වය තහවුරු කර ගැනීමට blessing of the noble triple gem තෙරුවන් saranai. no at uh, home if the meditation is increasing don't try to confine it to a posture sitting walking or day to day try to be mindful blanket mindfulness from a to z from morning to evening then this kind of questions will never arise because you try to be mindful throughout the day. This is basically this kind of question or I have to be very specific, the sitting time is basically for the concentration. So those who are biased to the concentration, they are very uh, tedious and very meticulous how many hours to sit. Sitting is more for the concentration. I mean, it is not bad. But what I am telling is, for a householder, be mindful throughout the day uh, sitting and walking and day to day, then you can find overall uh, development rather than on the mm, specific concentration or one-pointedness. One-pointedness will naturally come up when the mindfulness is persistent. Seventh question. Dear Most Venerable Bhante, is it sinful to be happy about one's progress in meditation practice? Thank you with blessings. Sadhu, sadhu, sadhu. Last question. Dear Venerable Bande, in my walking meditation, I start by focusing on feet and continue to observe the finer details, such as how the right is different from the left, how the weight transfers happen from one leg to another, how the body sways to support the balance, how one right step is different from another, and so on. Then my focus changes to the system approach where I just observe the automatic walking. Sometimes the focus shifts back to the observing the details. As time passes, I feel a bit lazy to observe the details but keep observing the automatic walk. Please provide some advice to pro- improve my practice and further motivate myself. Also, in walking, just like observing the breath, is it possible to enter into jhanas? May the Triple Gem bless you with metta. Uh, it is, uh, theoretically you can't say no, but uh, whenever you do something emo intentional, that is something going against jhanic experience. Jhanic experience is you are just observing what is happening. But it says sometimes when you are going on Pindapatha, that means arms round, when you go in front of a house, and if you feel the housewife is busy uh, making a donation or uh, making a uh, meal, so while standing you can make for a split second metta bhavana or metta jhanic practice. And whenever the housewife comes, you can get up from the jhanic experience and blessing. And that is the highest blessing you can give to the donor because you are, while standing even for a few minutes, uh, you can have. You can go into, but for, you, for that you must have so much of mastery. You go there and stand knowing the house people are busy. So you give, let them make the meal and while they are coming there may be some few thought moments or few seconds or few minutes. Within that you can be. So like while in the walking also, you can have some thought moments that is not coming out of walking meditation, but it is you have practice in sitting and you can introduce uh, momentarily to walking meditation also. Uh, therefore, answer is yes and no. That concludes uh, the questions in English. Thank you. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨන් වාර්තා 17ක් ලැබිලා තියෙනවා භාවනාව සම්බන්ධව 13යි ධර්මදේශනාව සම්බන්ධව 3යි නිවේදනයකුත් ඒ සියලුම වාර්තා සභාගත කිරීමට මට ඔබ වහන්සේගෙන් අවසරයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව විනාඩි 40ක් පමණ කෙලිමි පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස ආරමුණු කරමි අරමුණෙහි සතිය හොඳින් පිහිටියේය. අරමුණ ඇති වී වෙනස් වී නැති වී යන රූප හා සිත් ගොඩක් විය. රූප ධාතු රූප ධාතු වලින් තැනී ඇති හේතුන් නිසා සකස් වන ආකාරයටත් තිත්‍රාශයකින් සෑදුණෙහි. මෙය අවටින් වෙන්කරගත නොහැකි පරිසරය තුලට විසිරුණු දෙයක් විය. ඇවිදින පාද නැතිසේය. සක්මන සිදුවන්නේ බොහෝම සෙමිනි. අවසානයේදී දැනෙන්නේ පාද තබනවා පමණි. ඉන්පසු පරියංකයට ගියෙමි. ආශ්වාස ප්‍රශ්වාස දැනීම අරමුණු විය. ඉක්මනින්ම අරමුණ ප්‍රකට වුණි. නාසිකාග්‍රයේ ආශ්වාසයේ දැනීමත් ප්‍රශ්වාසයේ දැනීමත් වෙන්කර හඳුනාගත්ෙමි. ටික වේලාවකින් එය එකක්සේ දැනිනි. පසුව ප්‍රකට වූයේ ප්‍රශ්වාසයේ පිඹීම පමණි. මේ වේගයෙන් සිදුවිය. හුලම් පොම්ප කරනවා මෙනි. මේ අවස්ථාවේ කිසිම අරමුණක් වෙන අරමුණක් නොවිය. වර එක නාසිකාග්‍රේ පෙන පිබ්බළු ඇනිය ආශ්වාස පිම්බීම ආශ්වාස පිම්බීම ටික වේලාවකින් නැති වී ගියේය එය ඉහළට ඇදී ගියේය පාවී යනවක් මෙනි හිස් අවකාශයකි මෙසේ නාසයේ ඉහළ ප්‍රදේශයේ මම හුස්ම ගන්නේ නැත හෘද ස්පන්දනයක් නොදැනී සතුටක් හෝ දුකක් නොමැත බරක් නැති සැහැල්ලු තත්වයකි නියුණු තත්වයකි එකවරම අරමුණු මතුවන්නේය. නැවත ඇස්සැරීමත් හිස ප්‍රදේශය ශක්තිමත් කර ගැනීමත් තරමක් වේලාවක් වමනාවෙන් කර යුතුය. මෙම සැහැල්ලු පාවෙන తත්වයේ කුමන සිදුවීමක් දැයි කරුණාවෙන් පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. තවද පරියංකේදී විදර්ශනා කරන්නට වැඩි වේලාවක් ගත කර නොහැකි විය. එය මාගේ භාවනාවේ අසාර්ථකත්වයක් දැයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය විපස්සනාව විදර්ශනා කරනවා කියලා එකක් ඇත්තේ නැහැ. විදර්ශනා සිද්ධ වෙන එකක්. ඒක නිසා මොකද්ද මෙතන විදර්ශනා කරන්න කියලා කරන්න බැරි වුණේ මොකද්ද කියලා ওই වචන ටිකෙන් නම් පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් අර හිතක තියෙන කෙලෙස් අඩු වෙලා අරමුණු අඩු වෙලා එහෙම නැත්නම් සීමාව නැති වෙලා යනවයි කියන එක කෙලස් කිවෙන ප්‍රමාණයට තමයි සිද්ධ වෙන්නේ. සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා සනාරම්මනා භික්කවේ uppajjati papaka akusala ධම්මා නෝ අනාරම්මනා තස්මින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති ඒක අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සනාරම්මන වර්ගයේ සූත්‍ර 14ක් තියෙනවා මම හිතන විදිහට 13ක් ඒකල තියෙනවා උපදින තාක් කෙලස් උපදින්නේ අරමුණක් ඇතුව අරමුණක් නැතුව නෙවෙයි ඒ උපදිච්ච අරමුණ ගෙවෙනකොට ඊට අදාළ කෙලෙසෙක් වෙනවා. නිසා හිතට ආස්වාස් ප්‍රසආ කියන්නේත් කෙලෙසයක්. පිම්බීම හැකිලිම කියන්නේත් කෙලෙසයක්. අත්දැහෙනවා කියනත් කෙලේශයක්. ඉතින් ඇහිච්ච දේ එන්න එන්න ගෙවෙනවයි කියලා කියන්නේ ගොරෝසු එක සියුම් වෙනවනම් ගොරෝසු සියුම් ගොරෝසු කෙලේශයක් සියුම් වෙනවා. සියුම් එක අතිසියුම් වෙනවනම් කෙලේශය අතිසියුම් වෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කිරීම පිණිස අපිට කරන්න තියෙන්නේ මුණ දේ ආවත් එන පැත්ත බලන්න යන්න බෑ නැති වෙන පැත්ත බලන්න. කොච්චර දුරට එකක් නැති වෙනවා බලන්න පුළුවන් ඒ නැතිවීම දැකීමට ගන්න මේ ප්‍රයත්න නිසා අනිකුත් එනේවම එනේව වෙන්නේ නැතුව යනවා. ඒස නැති වෙන කම්ම බලන්න. ඉතින් මේ தත්ත්වය මොකද්ද කියලා අහන්න ගියොත් ආයෙත් කෙලෙසයක් එනවා. මේ බුදියන් ඉන්න බබයින් අහනවා දැන් බුද්ධිද කියලා. මට වැඩක් කරන්න තියෙන බබයි නිදා ගන්නකොට කියන්න කියලා කියනවා. ඉතින් ඒක නිසා ওই කෙරෙන්න ඕන ටික උනාට පස්සේ ලියන්න තියෙන මල්ල ඔබල බැල්ලිලා. ඒක ඉතින් අර පුරුද්දට කෙරෙනවා. ඒක දෝෂයක් නෑ. නමුත් අර බුද්ධ දේශනාව මම හිතන්නේ උද්දృత කරලා පෙන්වුවාට පස්සේ තව දුරටත් මේකේ සියුම් தත්ත තියෙන. එතෙන්ට යන්න බෑ. මේ තියෙන தത്വයට එක්ක ඇඟිලි ගහන්න ගත්තොත්. ඒ නිසා ඕකම ඉන්නකොට තව තව මණ්ඩි මෙතනවා වගේ තව තව සියුම් සියුම් தත්ත වලට යනවා. ඒ නිසා ඉන්න තැන බලන්න යන්න එපා. බලන එක කෙලේශයක් කියලා හිතන්න. අන්න ඒ වගේ දේවල් වලට මේ පහුරු ගාන ගතිය, කුප්පන ගතිය, අවුස්සන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ නිසා බුදුජානනාංශේ නිවන් දැක්කට පස්සේ කියනවා අකුප්පාමේ චේතෝ විමුක්තිය. මම මේ ලැබපු චේතෝ විමුක්තිය ආයෙ කෝප්‍ය කරන්න බෑ. ඒක පිළිබඳ සැකයක් නැහැ. ඒක අවුස්සන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේකෙදි කරන්න තියෙන්නේ මේ හිතට ඇතිවෙච්ච తত্ত্বය ඇතිවෙච්ච විවේකයක් නැති කරමින් අපේ හිත විචිකිච්ඡාව ප්‍රඥා මුඛයෙන් මතුවෙනවා. මේක ප්‍රඥාවක් වෙන්නේ නැති මේ විමසුන් නැමනක් වෙන්නේ නැති මේ මීමන්තා නුවණ වෙන්නේ නැති මේ විචාරය වෙන්නේ නැති කියලා විචිකිච්ඡාවක් එනවා. ඒසොන දැනගන්න තියෙන්නේ ඔය අවයත් ඇතිනේ. මොකා වුණත් කමන්නේ. ඕම කරබන් හිටිය ප්‍රශ්න නැතුව තවත් ගැඹුරට යමු. ඒ නිසා ඒ වගේ අහන දෙයට මල්ලෙන් ගිහිල්ලක් නෙවෙයි මේ කරන්නේ. ඒ වෙලාවේදී ප්‍රශ්න නැගීමට උදව් කරන්න යන්න එපා. තවත් මේ ඇති වෙච්ච தত্ত্বය එහෙම තහවුරු වෙන්න ඉඩ ඇති. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින භාවනා කරන විට වරහන් තුල පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ උපදේශ අනුව එන හැම අරමුණකටම පැමිණ අරමුණකම පැමිණීම සහ ගෙවන්වීම බැලීමට උත්සාහ කළෙමි. කයට සිතගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නෙමි කියා මෙනෙහි කර භාවනාව පටන් ගත්ෙමි. හුස්ම රැල්ලක් ඇති වී ගෙවන්වන ආකාරය වරහන් තුල මෙනෙහි නොකර බලා සිටීමට හැකිවිය. ශබ්දයක වේදනාවක ගෙවන් වීම ඒ අයුරින්ම බැලුවෙමි. නමුත් සිතවිල්ලක් ඒ ආකාරයෙන් බලා සිටිය නොහැකි විය. සිතවිලි එන විට මගේ සිත තුලින්ම ඒ සිතවිලි එන නිසා එහි ඒම සහ ගෙවි යාම සතියෙන් බලන්නේ කොහොමද කියා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය හිතවිලි වලත් අන්තර්ගත වෙනස් වීම සිද්ධ වෙනවා. එකක් කියලා තව එකක් එනවා. ඒ වගේ අර අර හුස්මක ගෙවෙනා වගේ ක්‍රමානුකූල ගෙවීමක් නෙවෙයි. මේකේ පෙරලි සිද්ධ වෙන බව දන්නවනම් එච්චරයි. මේ එකක් රාගයට බරයි. එකක් ද්වේෂයට බරයි. තව එකක් අතීතයට බරයි. අනාගතයට බරයි. රුචි, අරුචි කියලා මේ හිතවිලි අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් දැකීමත් ඒ හිතවිලි රචනය, හිතවිලි වල පරිණාමය, හිතවිලි වල භූමිකාව දැන ගැනීම. ඒ නිසා හිතවිලි එනකොට පොඩ්ඩක් දැනගන්න. අවශ්‍ය නම් මේ විදිහට අවශ්‍ය නම් මේ හිතවිලි අන්තර්ගතයේ මොනවා එකක්ද කියලා. ඒක එකකට එකක් සම්බන්ධ නැහැ. අපි ඒ අන්තිමට එකතු කළ කතන්දරය හැදුවට ඒ කතන්දරේ හදන මිනිස්සයාගේ එකතුවක් මිසක් මේ මතුවෙන හිතවිලි දෙකක් අතර මොනම සම්බන්ධයක්වත් නැහැ. ඉතින් ඒක නිසා මතුවෙන මතුවෙල හිතවිල්ල කතා කරන්න ගත්තොත් පිස්සු. පිස්සු කරන්නේත් ඒකම තමයි. ඒ ඉන්නේ හිතවිල්ල එළියට දාන. ඉතින් අහගෙන ඉන්න මනුස්සයෙක් තේරෙනවා මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනික් මනුස්සය කරන්නේ වහගෙන ඉඳලා අර්ථයක් ඇති එක විතරක් එළියට දානවා. උන්ට වෙන පිස්සුවක් තියෙනවා. අර අර පළවෙනි විස්ස හොඳ එකක්. ඔරිජිනල්. මේක ඩබල් පිස්සු මේක සනීප කරන්න බෑ. ඒ නිසා ඒ අතර කිසිම ඇත්තම සම්බන්ධයක් නැහැ. ඉතින් අපි පොඩි අක්කා කියන දවසේ ඉස්කෝලේ ගියාම මේ කෙල්ලෝ කෙල්ලෝ කතා කරනකොට දෙන්න කතා කරන මාතෘකාව ලියනවා තව කෙනෙක් ඉන්නකම. කිසිම සම්බන්ධයක් අර එකක් කිව්වට පස්සේ ඊගාව එක්කන කතා කරන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති මාතෘකාවකට ඒක දිගේ යනවා කැලේ කඩාගෙන. ඊට පස්සේ තව තැනකට යනවා. ඉතින් අපිත් යුනිවර්සිටි නිවාඩුවෙන් පස්සේ එකතු වෙච්චාම එකෙක් පටන් ගන්නවා කාඩ් කුට්ටමේ ගේම් එකකින්. ඉවර වෙන්නේ හෙට උදේ වෙනකොට කොහෙන් කියලා තා ඉවර දන්න. පච්ච කිව්වහම ටොන් ගන්න. ඒකකුවත් හරපද්ධතියක් නැහැ. කාගේ හිතත් එච්චරයි. ඉතින් ඒක නිසා ඕනේ නම් හිතවිලි වල ක්‍රමික ගෙවීමක් නැහැ. වෙනස් වීමක් සිදු වෙනවා. අන්තර්ගතය අතීතානුදහනං චිත්තං අනාගත පටිකංකනං චිත්තං අබිනතං චිත්තං අපනතං චිත්තං එහෙම නැත්නම් වීර්ය වැඩි වෙලාව අඩු වෙලාව. අන්නෝ 6කට කඩලා පෙන්නලා තියෙනවා. එන එන හිතවිල්ල ඒ බෑග් එකට දාන්න. දැම්මට පස්සේ හිතා ගන්න පුළුවන් මේවා මේ මාත්‍රක මාරු කරන්නේ කිසිම වගවීමක් නැහැ. අන්තිම චපලයි. අන්තිම ෂටයි. අන්තිම මායාවයි. ඉතින් ඒක දිහා බලන්නේ එතකොට තේරෙයි මේක පවතින වෙලාවේ වෙනස් වීම දකින්න පුළුවන්. ඒ ගෙවීමක්ම නොවීමට මේ වෙනස් වීම දැකීමත් Taman කවුද කියලා අවබෝධ කිරීමේ පළවෙනි පාඩම කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ කියූ කරුණක් මාහට නැවත පැහැදිලි කරගත යුතු ඇත. ඒ ගැන සමාව අයදිමි. පරියංක භාවනාව අරමුණ නාසිකාග්‍රයයි. මාගේ ආශ්වාස ප්‍රශ්වාස භාවනාව ආරම්භ කරන අවස්ථාවේදීම ඊතාසියුම්ය. විනාඩි කිහිපයකදී නොපෙනී ගොස් නැවතත් පැමිණෙමින් නැවත නොපෙනී යයි. පළවෙනි ප්‍රශ්නය. මෙතෙක් කල භාවනාව ආරම්භ කළේ ආදුනිකයෙකුමෙන් ආදුනිකයෙකුමෙනි. එනම් සිත උඩු සිත උඩුකයට අරමුණු කර හුස්ම දැනෙන ස්ථානය හඳුනාගෙන ඒ ගැන මෙනෙහි කිරීම ආරම්භ කිරීමෙනි. නමුත් ඔබ වහන්සේගේ ප්‍රශ්න උත්තර වැඩසටහන් සවන් දීමේදී මාහට හැඟුණු පරිදි පළපුරුදු යෝගියෙකු නම් භාවනාව ආරම්භයේදී ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා සියුම් නම් එය මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ යන්නයි. එම තේරුම් ගැනීම හරිද? මාහට මෙය අදාළ වන්නේ කෙසේද? මෙම වැඩසටහන පුරාම මාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා සියුම් හෝ බිඳකින් මෙන් නාසිකාග්‍රයෙන් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙය අත්භවයේම නිර්වාණ සුවය අත් වේවා. අපි ප්‍රශ්න කියවන එකනට දෙමුද ප්‍රශ්න බලන්න. ඔව්. මොකද කියන්නේ? ඒක හරි ස්වාමීනි. මේක හරි කියන්න බෑ. මොකක්ද හරි කියලා කියන්න. <laughs> මෙනෙහි කිරීම මොකද්ද සියුම් නම් ආයෙ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඔය ඒකදී විශ්වාසය ඇති වෙන්නේ මෙහෙමයි කියන්නේ. Tamanda සැක නම් මූල කර්මත්තන්න මෙනෙහි කරනවා. සැක නැහෙනේ ඔහෙම යන්න ඇති. ඒක මේ වැඩමුළුවේදී මම හිතන්නේ හතර සැරයක් මතක් කරා ඕනම වෙලාවක පටන් ගන්න වෙලාවේදී හෝ මැදදී හෝ අගදී වෙන දෙයකට වෙන්න ඇරලා බලනකොට සැකයක් එනවා නම් මම සතිය කැඩිලාද හිත පිට ගිහිල්ලාද මේක ක්‍රමයේද නැද්ද කියලා මූල කර්මත්තන්න යනවා. එමෙ සැක නැහැනේ. පැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා භවනා දියුණු වෙනකොට දියුණු වෙනකොට Tamanට අර සැක අඩු නම් කොහෙන් පටන් ගත්තත් මොකෙන් පටන් අරගත්තත් කරගෙන යන්න දානවා. සැක වෙච්ච වෙලාවට තමයි අපි ඒ බෙන්ච්මාක් එකට රෙෆරන්ස් පොයින්ට් එකට ස්ටාර්ටින් පොයින්ට් එකට ආයෙ මුලින්දල පටන් ගත්තා වගේ යනවා. ඉතින් ඒකත් ලක්ෂ වාරයක් කරන්න වෙනවා. ඒ නිසක භාවය ඇති කරගන්න. ඒ නිසා පටන් ගන්නකොටම සියුම්න සියුම් දැනින් පටන් ගන්න. සැකනම් ආයතරයක් හුස්මට හිත දාලා බලන්න. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ සවස පරියංකය අරමුණු වලට හා හිස් තැනට මාරුවෙන් මාරුවට ගියේය. ඒ අතර කහින කහින කෙනාට සුවපත් වේවායි පැතුවෙමි. වරහන් වරහන් තුල අනුකම්පාවක් හා කරුණාවක් ඇති වූ නිසාය. හිත අවදියෙන්නේ. පිටත සහ ඇතුළත සිදුවන දේ ගැන දැනුවත්ය. ශරීරයේ සීමාව ගැන දැනීමක් නැත. එක් ක්ෂණයකින් ඒ අවදිමත් බව නැති වී හිස පැත්තකට හැරෙනවා පමණක් දැනිනි. නැවත හිත අවදි වූයේ භාවනා කාලයේ අවසන් වීමත් සමගය. හිත සංසුන්්‍ය. මේ සියලු සිද්ධීන් ඊතා කෙටි විනාඩි ගණනකදී සිදු හේයින් සිදුසයක් දැනිනි. නමුත් ගත වී තිබූ කාලය විනාඩි 45කි. මේ ක්‍රියාවලියේ වැරදි ඇතොත් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක පරියංක භාවනාවක්ද ලියලා තියෙන්නේ සක්මන් භාවනාවක්ද? ඊයේ හවස පරියංකය කියලා ස්වාමීන් වහන්සේ. ඔය එක එක හිතට එන moods වල හැටි ඒ දවසක් කටුකුරුද්නේ අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේ කියනවා සංසේ පැවිදිච්ච අලුත ඒ දවසට කාර් එකකින් කොළඹ එනවා කියන්නේ මහා ලොකු දෙයක්. ලොකු ආම්තු කෙනෙක් එක්ක කාර් එකේ කොළඹ එනවලු. ඒ ලොකු ආම්තුරෝ භාවනා කරන කෙනෙක් නෙවෙයිලු. ඒකට හිනහා වෙවි පුදුම සන්තෝෂකින් මොනවදෝ කිය කියා පාරයිනේදී ගිය බල බල එනවලු කිය කියා. ඥානසාතේ නිදිමත වුණා වගේ හිමීට අර සාංශික උරුස්සේ හේත් වුණා. අහගෙන හිටියලු මොනවද කියන්නේ කියලා. මලක් දකින්නට කියනවනේ අනේ මේ මලත් බුදුන්ට පූජා වේවා. තව මලක් දකින්න මේ මලත් බුදුන්ට පූජා. කොළඹට එනකම්ම එක දිගටම ගහ පාරයිනේ මලක් දකින දකින හැම වෙලාවෙම මේ සංස පුදුම උද්දාමයකින් මේ මලත් බුදුන් පූජා වේවා මේ මලත් බුදුන් පූජා වේවා ඉතින් ඒ සංස කියන භාවනා නොකරට කොච්චර පිරිසිදු චිත්ත સંතානයක්ද කියලා දකින් දකින මිනිස්සුන්ට සුවපත් වේවා කියලා එහෙම නැත්නම් දකින් දකින මලක් දැකලා කියනවා ඒක අපේ මට කියලා දෙනකොට ওই ඥාන මේ ධම්මික ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වා මලක් පිපෙන්නේ මට බුදුන් ළඟට යන්න කියන එක තමයිලු. වෙන වෙන කවුරුත් නැහැ මලක් පිළිගන්න කෙනෙක් ලෝකේ. ඔය උඩගුලියන් ගොතා බඳින කේසවර්ල සරසන්නට මහා පිපුණේ නැත මේ දෙරණේ. අනවි සට වෙනුවෙන් සටනට වැද දිවදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට යන මහා ජනතා පාදූ විල්ලෙන් සැලී වෙලි මිය ඒක නෙවෙයි පුපුනේ බුදුහාමුදුරන්ට. එසා දකින්න ඕන කෙනෙක් කෙනෙකුට හිතන්නේ අනේ සූපත් වේවා. ඒ වගේම මලක් දකින්නට හිතනද අනේ මේ මලත් බුදුන්ට පූජා වේවා. මලක පැතු මෙච්චරයි. ඉතින් ඒ නිසා ඒක විපස්සනාවක් නෙවෙයි ඒ වුණාට හරි පිරිච්ච වෙලාවක ඒ කියන්නේ අනුකම්පාව හැඟුම්බරවම වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දකින දකින කෙනාට හිතෙනවා අනේ මේ හැම කෙනාටම වර්තමාන මොහොතේ ළඹ හිටිනවනම් අනේ හැම කෙනාටම සතිය පිහිටනවා නම් මොන්න දේවල් විසිතුරු නැති වුණත් කොච්චර පිටලා ඉඳීසු මිනිස්සු. දන්නේ දෙන්න බැරි අඩුපාඩුකුත් නැහැ. තටමන මිනිස්සු බලන අපි ඔක්කොම සතිය පිටවන තටමන අයනේ ඒත් ගන්න බෑනේ අපිට. ඒකත් අපිට වෙන සෑහෙන අභියෝගයක් කියලා. නැත්නම් අපිට හිතන්න පුළුවන් මිනිස්සෙක් වුණොත් කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ සතිවත් වෙන්න බැරි. එයාට දැක්කට පස්සේ කියන්නේ අනේ සුවපත් වේවා. නැත්නම් උන සතිමත් වේවා. දිගටම එහෙම කී කියා ඉන්නවනම් මං හිතන්නේ අර හිතේ පිරිච්ච එක වැగిරෙන වෙලාවක්. ඉතින් ඒ වෙනුවට කී අම්මට කියලා කියන්න පුළුවන්. ඒකනේ හුඟක් වෙලාවට මාළු මාකට් එකේදී කියවෙන්නේ. කවුරු වැරද්දක් කරුවත් අර ගෙදරින් අම්මට අම්මා දීපත් කරනවා. ඒක නෙමෙයි මේ එන්නේ එක්ක මලක් දකිනකොට අනේ මේක බුදුන්ට පූජා වේවා. අනේ මේ මනුස්සයා සූපත් වේවා. අනේ මේ මනුස්සයා සත්‍යමත් වේවා කියලා කියනකොට අඩු ගානේ ඒක සතියට නිමිත්තක් කරගත්තොත් හම්බෙන හම්බෙන වෙලාවේ අපිට සුවය හෝ සතිය හෝ ඇති කර ගන්න පුළුවන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්ස උදෑසන විනාඩි 40ක පමණ සක්මනින් පසු පරයන්කයට ගියෙමි. සක්මනේ පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා යයි අරමුණු කළෙමි. අරමුණු ඉක්මනින් ප්‍රකට වුනි. සක්මනේදී සතිය පිහිටි විට විදර්ශනාව ආරම්භ වෙමි. ඒ නිසා විඥාණය ඇති බවත් සමවෙන්න රූපේ නිසා විඥාණය ඇතිවන බවත් ස්පර්ශය නිසා වේදනාව සංඥාව චේතනා ඇතිවන බවත් අරමුණු හේතුඵල දහමට අනුව බැලුවෙමි අරමුණු අනාත්ම බවත් කුඩා කොටස් රාශියක් බවත් පුද්ගලයෙක් නැත ඇවිදින ඝන දෙයක් නැත යන්න අත්දැක්කෙමි ඉන්පසු පරයන්කයට ගියෙමි අරමුණ ආශ්වාස ප්‍රශ්වාස දැනීම ඒ දැනගත් සිත ඉක්මනින් අරමුණට ප්‍රකට වේ. නාසිකාග්‍රයේ ආශ්වාස වාතයේ ගැටීම එහි සිහිල් බවත් ප්‍රශ්වාස වාතයේ ගැටීම එහි උණුසුම් දීර්ඝ බවත් අරමුණු වේ. එක කෙටි වේලාවක එය කෙටි වේලාවකින් එකක් බවට පත්වේ. ටික වේලාවකින් අරමුණෙන් ප්‍රකට වන්නේ ආශ්වාසයේ පමණි. එය ළඟ ළඟ පිම්බීමක් බවට පත්වේ. බොහෝ වේලාවක් මෙලෙස ප්‍රශ්වාසයේ පිඹීම සිදුවේ. ඉන්පසු එකවරම ප්‍රශ්වාසය නැතිවේයයි. අරමුණක් නැත. ඉහළට ඇදී යයි. කළුවර හිස් අවකාශයකි. විශාල පැතිරුණු ප්‍රදේශයකට නමුත් එහි කිසිවක් නැත. ඊයේ දිනේත් පෙර දිනේත් මම පරයන්කේ මෙය අත්දැක්කෙමි. ඊයේ ධර්මදේශනයට අනුව ආකාශයට හෝ අරූප ලෝකයට යන බවක් හැඟේ. අද උදෑසනද එලෙසම සිදුවිය. වැරද්දක් ඇත්නම් පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මෙලෙස කොතරම් වේලාවක් බලා සිටියත් වරද්දක් නැතිද යන්න පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඔ මේකේ මුලදී සඳහන් කළ තියෙනවා රූප නිසා විඥානය උපදිනවයි කියලා. ඒක තමයි භෞතිකවාදීන් හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙකෙන් නාමය ඉස්සර වෙනවයි කියලා මනෝ පුබ්බංගමා මනස පූර්වංගම වෙනවයි කියලා කියනවා. ඒ නිසා මේ රූපයත් දකින්න අවස්ථාවේදී රූපේ නිසා නාමය පහළ වෙනවද නාමය නිසා රූප පහළ වෙනවද කිව්වොත් දෙකම එකතරේ පහළ වෙනවා. ඒක මේ ක්වොන්ටම් ෆිසික්ස් වල සඳහන් කරලා තියෙනවා. Schrodingen energy waves is collapse into matter whenever the consciousness interact with අපේ හිත ගිහිල්ලකට වැදුනට පස්සේ තමයි රූපයක් වෙන්නේ. එහෙම නැත්නම් රූපයක් වෙලා නැහැ අංශු රාශියක් තියෙනවා. ඊට පස්සේ ඒකට නමක් දානවා. ඒක වේදනාවක් ඇති කරනවා. ඔක්කොම මේකෙන් මේ මනසින් කරන දෙයක්. ඒකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනමම මහායාන නිකායක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට කියනවා යෝගාචාර කියලා. ඉස්සරහ පේන්නේ Taman බලන්න ඕන දේ තමයි. මේ තියෙන්නේ ඔක්කොම හදන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය Tamanට ඕන දේ බවට පත් කර ගන්නවයි කියනවා what you see that you are. wherever you go there you are. ඒක නිසා මේක පටන් ගන්න තියෙන්නේ රූපේ තියෙන නිසා විඥානේ පහළ වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ත්‍රිඥාන්තේ කියන විදිහට විඥානේ තියෙන නිසායි රූප පහළ වෙන්නේ. ඔතීසික පෙරපසු නොවි සිදු වෙන දෙයක්. එසා මෙතන කොච්චර දුරට යනකම් මේ චින්තාමය ඥානද කියලා කියන්න බෑ. නමුත් අර අරූප පැත්තෙන් රූපේ බලන්න පටන් ගන්න තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ අරූප ලෝකයට යනවා කියන එක නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතුක්කල් තිබුණ දේ දැන් අඳුන ගන්න. මෙතෙක්කල් තිබුණ ලෝකේ 100%ක්ම රූපේ. දැන් මේ දෙක අතරමැද පරිච්ඡින්න අවකාශය තේරුම් ගන්න. ඒකට කියනවා කටිනුග්ඝාටම අවකාශයේ පරිච්ඡින්න අවකාශය කියලා ඕනම රූප දෙකක් මැද හිස්තනක් තියෙනවා. ඉස්තර බැලුවේ රූප පැත්තෙන් හිස්තන බැලුවා. දැන් හිස්තන බැඳලා රූප බලපුවාම වෙන සම්පූර්ණ ඔළුවෙන් හිටගෙන බැලුවා වගේ. එනිසා කියනවා කන්දක් උඩට ගිහිලා කොළුවෙන් හිටගෙන දර්ශනය බැලුවොත් සම්පූර්ණයෙන්ම වෙනස්. ෆොටෝ එකක් අරන් බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස්. කෙලි Taman ඇස් දෙකෙන් බැලුවොත් වෙනස්. ඒ අර උඩු යටිකුරු වෙලා පේනකොට වෙනස්. ඒ වගේ මේ ලෝකේ බැලිය හැකි ක්‍රම රාශියක් තියෙනවා. හැබැයි මේකේදී හරි උපහාසාත්මකයි. හරිම සංකල්ප වලට බරයි. කොතෙක් දුරට මෙතන හිටි ප්‍රත්‍යක්ෂයේද කොච්චරක් සංකල්පද කියලා කියන්න බෑ. මෙතෙන් යනකොට ගොඩාක් සංකල්ප යනවා. ඉතින් ඒකෙන් පරිසං වෙන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. ඉතින් ඒක නිසා ලිව්වොත් විතරක් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ මේ වාක්‍ය හිතලා ලියපුවා. මේ මේ වාක්‍ය අත්දකපුවා. ඉතින් ඒ දෙක අතර තඩමාරුව වෙන වෙලාවේ තමයි අපේ ප්‍රകൃතිය එළියට එන්නේ. එහෙම නැත්නම් අපි හිතපු දෙයක් තමයි නැත්නම් හිතලුවක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. අත්දකපු දෙයක් නෙවෙයි. ඉතින් ඒකයි මේකයි වෙන් කරලා දැනගන්නවා කියන එක ටිකක් අමාරුයි. ගරු ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. පරයන්කේ වාඩි වී සුළු මෙනෙහි කිරීමකින් හිත අරමුණු රහිත හිස් ස්වභාවයකටපත් වේ. හිත මෙම తත්වයේ මුළු පරයන්ක වේලාවම පවතින අතර ඉඳ හිට මෙම ස්වභාවයෙන් ඈත් වී සිතුවිල්ලක් හෝ වේදනාවක් අරමුණු කරයි. නැවතත් වැඩි අපහසුවකින් තොරව අරමුණු රහිත ස්වභාවයට සිතපත් වේ. අරමුණු රහිත ස්වභාවයේදී ආකාර දෙකක් නිරීක්ෂණය කරමි. පළවෙනි එක අරමුණු රහිත බව දෙස ඊතා තියුණු සතියකින් බලා සිටීම. මෙහිදී සිතේ පෙළෙන ස්වභාවය වැඩිය. එහෙත් සතිය ඊතා තීව්‍ර මට්ටමක පවතී. දෙවෙනි නිරීක්ෂණය තියුණු සතියකින් තොරව සමස්තය ලෙස බලා සිටීම. මෙම අවස්ථාවේදී දැඩි සමාධි තත්වයකට සිතපත් වී නින්දකට යොමුන ආකාරයක් නිරීක්ෂණය කරමි. ගරු ස්වාමීන් වහන්ස ඉහත ආකාර දෙකට තේරීමකින් තොරව නිරීක්ෂණය කළ යුතු බව සිතමි. එහෙත් මාගේ තර්ක මනස පවසන්නේ ඉහත ආකාර 1 එනම් අරමුණු රහිත ස්වභාවයේ දෙස තියුණු සතියකින් බලා සිටීම විපස්සනාවටත් ආකාර 2 සමතයට ආකාර 2 සමතයටත් බර ලෙසයි. මෙය නිවැරදිද? භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට බැගෑපත්ව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය යම් කිසි කෙනෙක් අර වගේ අරමුණක ගෙවන් කිරීම, ක්ෂය වීම, වැය වීම අරූපේ පැත්තෙන් බලන්න ගියාම හරි උවමනාවකින් ඒකටම හිත දාලා චීන කන්නඩියක් දාලා බලනෝගේ බලනවා. අර ඉස්සෙල්ලාම වෙන කෝල ගතියකින් ඒකට වෙනවා. කෝඩු ගතියකින් පහුවෙන්න පහුවෙන්න පේන්න පටන් අර ගන්නවා. එහෙම බැලුවත් සාමාන්‍ය විදියට බලන හිටියත් එකමයි. අර පළවෙනි සැරේට දකින්නකොට පුදුම විදියට අර වගේ තීව්‍ර බැලීම් බලන්න යනවා. හැබැයි ඒක ටිකක් වෙහෙස කරයි. මුදුවට හුරු වුණාට පස්සේ පේනවා මේකට මොනව හරි කරන්න ගියොත් මේකෙදී අවුල් වෙනවා. පේන්න හරිනම් මිසක බලන්න එපා. ඒක හරි අමාරුයි. බලන්න නැතුව යොමු කිරීමක් නැතුව දෙන්න යන්න බෑ නේද කියලා හරස් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගියාට පස්සේ උවිදට විශාල ආසාවකින් බලනවා කියන එකත් වෙනවා. නමුත් වැඩි කල් කරනකොට වෙන්නේ එහෙම දැඩබල ආසාවක් නැහැ. බලන්නෙත් නැහැ. පේන්න පටන් අර ගන්නවා. ඒ මොකද තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල මේක නොදක ඉන්න මොන්න තරම් අවිද්‍යාවක් තියෙන්න ඕනද? මේක මෙච්චර ප්‍රසිද්ධ දෙයක් නොදක ඉන්න මොන්න තරම් රූපෙට තෘෂ්ණාවක් තියෙන්න ඕනද? ඉතින් ඒක ලොකු වෙනසක් තමයි. චින්තනයේ ලොකු වෙනසක්, පරිණාමයේ ලොකු වෙනසක්. නමුත් ඊට පස්සේ ලක්ෂ කෝටි වාරයක් ඒක වශී කරගත්තට පස්සේ ඔය ඉතින් ඕකේ බලන දෙයක් නෑ ඔක පේන දේ. ඒ නිසා ඔහොම යංකෝ දෙට හරියනවා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කේදී හුස්ම ගෙවි ගොස් සමස්තයේ දෙස බලා සිටිමි. ඊයේ සවස සිට ශරීරයේ උඩු කොටස කිසිම පාලනයකින් තොරව සෙමින් ඊතා සෙමින් පැති පැතිවලට නැමෙන බව දැනේ. සතිය බිඳී නැත. ශරීරයේ එක ඒකකයක් ලෙසම දැනේ. මායිම් ඊතා සියුම්ය. මෙම චලනය සෙන්ටිමීටර් කීපයක් ස්ලෝ මෝෂන් ලෙස වේ. නැවතේ. තවත් පැත්තකට සෙන්ටිමීටර් කීපයක් යයි. ආයෙත් නැවතේ. සවස් භාගයේ පරයන්කේදී මෙය දී මෙය මේ ආකාරයටම විනි. එහෙත් චලනයේ සෙන්ටිමීටර් ප්‍රමාණය දැන් වැඩිය. චලනයේ වේගවත්ය. අද උදේද මෙසේමය. සතිය හොඳින් පවතී. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිගින් දිගටම මේ දෙස බලා සිටියද මට ස්නායු රෝගයක් වැළඳී ශරීරයේ පාලනය නැති වී ගොස් දැයි සිටේ. සෑම විටම මේ පරයන්කේ ජවනිකාව කුමක් වේදයි සිතමින් හිඳගනි. නැවත නැවත වන නිසා දැන් මොලේ ක්‍රේල් වී පිසු ඩබල් වෙන අන්දමකි. කරුණාවෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. මම සන්තෝෂ වෙනවා මට උනේ නැති එක ගැන. මට නෙවෙයි පිස්සු තියෙන කාට පිස්සු වෙනවද මට කමක් නැහැ ඒ නිසා අර තට්ටු 100 ගානක උද පැන්නට පස්සේ බිල්ඩින් එකේ උඩට ගියාම ඒක සෙන්ටිමීටර ගාණක් වැඩෙනවා ඉතින් ඒක හැටියේ ඉතින් ඒකක් තියෙනවා තනි තට්ටුවේ බිල්ඩින් එකේ තේරෙන්නේ නැහැ. උඩට ගියාම ඒක වැනෙන්න පටන් අරගන්න. ඉතින් ඒ වගේ අපි අර භාවනායේ රූප වලින් ඈත් වෙන්න වෙන්න වෙනවා මේ ශරීරය ජීවත් වෙනවා කියන්නේම හොල්මනක් තමයි. වැනෙනවා තමයි. නලියනවා තමයි. නලියවේ නැත්තම් ඉතින් මැරලා. ඉතින් මේ නලියවිල මෙතෙක් කල් තේරුන්නේ නැහැ. දැන් බලන්න ගියාම ඒක පුදුම විදියට බොහොම පුංචි හරියට මේ ආරස්සුලන් තියෙන තැනක පහනක් පත්තු කර වගේ පහන් තීරේ කවදාවත් කෙලින් හිටින්නේ නැහැ. පැනෙන් වෙනෙවි තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට හිතෙනවා මේ බලන නිසා වැනෙනවද? නැසහ වැනෙන නිසා පේනවද කියලා. ඒක දිහා බලන්නේ නැති විට පහනපත් වෙන ප්‍රශ්නයක් නැහැ. හොඳට බලන් හිටියොත් ඒක කොයි වෙලාවකවත් නැහැ. එකලස් වෙන ගතිය. ඉතින් ඒක නිසා පහනපත් වෙන බව නම් ඇත්ත. නමුත් මේකේ තියෙන විචල්්‍ය භාවය මේකේ තියෙන වෙනස් වෙන සුළු බව ඒ බලාන සිටීම දුකක් වෙන බව තමයි බුදුරජාණන්සේගේ අනිච්චං අනිත්‍ය නිසා දුකයි. ඉතින් අපි කියන්න හදන එක දොළොස්මහේ පහනක් කරලා නිවෙන්නේ නැති පහනක් හදන්න හදනවා. නිවෙන්න එක නෑ. නමුත් මේ පහන් නලියන එකම මරණයේ සියාව තියෙනවා. අනිතික ඒකේම දකින්න එක අනිවාර්යම දුකක්. ඉතින් අපි ගිහිල්ලා චිමිනියක් දාන්න. ඒක හෙල්ලෙන්නේ නැතුවපත් වෙනවා. මොකද මට බලන්න ඉන්න බෑ. උඹපත් වෙන මොන දෙයක්. ඒක වෙනද? මට මේක බලන්න. මේක මගේ පහනනේ. මේ මිනිස්සයා උපන් දවසේ ඉඳලා මැරෙනකම්ම මේ අනිච්ච සංඥාව නිට්ටය කරගන්න කරන සෙල්ලම් බැලුවොත් දාගන්න බෑ. මේ තරම්ම මේ තරම්ම මේ අනිත්‍ය දේ නිට්ටය කරන්න දඟලන දැකලා ඉන්නේ. ඒ මේ භෞතික ඥාන සියල්ලෙම කරන්න හදන්නේ මේක නිත්‍ය කරගෙන සුඛ කරගෙන සුබ කරගෙන මගේ කරගෙන ඉන්න හදනවා. එකෙකුටවත් අහුවෙලා නැහැ. ඒ වෙනුවට කිව්වොත් ඕක අනිත්‍යයි ඕක බාරගනින් කියලා ඒකට අහන පිස්සු ඩබල් වෙයිද ස්නායු දුර්ලකම් වෙයිද ඒ නිසා මේකට මූණ දෙනවා කියන එක මේකට යනවා කියන එක දුරු කරයි අපි භාවනා නොකරන හිත එක ඇත්ත බැලුවොත් හරි අමාරු ඇත්ත ඔය යන්නේ එක නෙමෙයි ප්‍රශ්නයකට මූණ දෙන එක ඒ මුණ දෙන්න නම් සද්ධාව සතියත් සීලයක් තියෙන්න ඕන. ඒ නිසා හොඳ මෙලි තමයි හොඳ පිස්සුම හැදෙනවයි කියමුකෝ. හොඳටම ස්නායු යනවා. ඉතින් මේ ස්නායු හැදුනත් පිස්සු සද්ධා වෙනස් වෙනවද? සතිය වෙනස් වෙනවද? සීල කැඩෙනවද කියලා ඕක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. යොද යොදා බලන්න මේකත් එක්ක මම දවසින් දවස මේකට හැඩ ගැහෙනවද නැත්නම් මේකෙන් එන්නේ එන්න බය වැඩි වෙනවද කියන කොහොම බලාගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. කය ඍජු කරගෙන ආනාපාන ආනාපානය පෙනෙන්නට ඇද්දයි බැලීමි. ආශ්වාසය ග්‍රහණය කරගත නොහැකිය. ඒ වෙනුවට ශරීරයේ තදවන ස්වභාවයක් අත්විඳෙමි. ඊතා සියුම් ප්‍රාශ්වාස සුලන් ප්‍රශ්වාසයේ සුලං රැල්ලක්සේ දකුණු නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානය සතියට ග්‍රහණය විය. මෙය ආශ්වාසයේ නොවන බවත් ප්‍රශ්වාසයේ වන බවත් සහතික කරගත්ෙමි. එසේ ප්‍රශ්වාස පහක් හයක් නිරීක්ෂණය කරන විට එයද තුනී වී ගියේය. ඒ නිසා කය අරමුණු කරමි. ඊයේ මෙන් ඊතා වේගෙන් සම්පූර්ණ කයම චලනය වන බවද එහි තදවීමද ලිහිල්වීමද අත්විඳෙමි. ස්වල්ප වේලාවකින් එක්තරා මත් බවක් අත්දැක්කෙමි. කිසිවක් පැහැදිලි නැත. නිදිමතදයි නොදැනිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි නින්දට වැටෙන තැන නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද සාර්ථක නොවිය. කීපවරක් නින්දෙන් නවදි වෙන්නක් වැනි ස්වභාවයක් අත්විඳෙමි. උදේ පරියංක දෙකම ගත වූයේ මේ ආකාරයෙනි. වීරිය අඩු වී ඇති නමුත් ශ්‍රද්ධාව සහ සීලය කෙරෙහි විශ්වාසය තබා අකණ්ඩව භාවනා කරමි. ශරීරයේ තදවන ලිහිල්වන ස්වභාවය නිශ්චලවන හැම විටම අත්දකිමි. බණ ශ්‍රවණය කරන විට පවා මාරුවෙන් මාරුවට සතිය බනත් එකී ශරීර ස්වභාවයත් අරමුණු කරන බව පැහැදිලිය. වාර්තාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දී භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ කියට මුලින් උත්සාහ කරනවා මේ ආස්වාසේ ප්‍රසආසේ වෙන් කළ බලන්න. මේක ප්‍රසආසේ ආස්වාසේ නෙවෙයි කියලා මේ වෙනස පුංචි වෙනස සියුම් වෙනස බලන්න කොච්චර සියුම්ම බලනවාද ඒ තරම්ම වේගෙන් ඒ ලක්ෂණේ නැති වෙන්න පටන් ගන්නවා. මේ ඈත තියෙන එකක් වගේ ලෙඩ කපුට වැල කන්නා වගේ බලන්න හිටියොත් උහේ තියෙනවා. ඉතාමත්ම තීක්ෂණ වෙලොත් මේ ආස්වාදයේ ප්‍රසවාසයක් නෙවෙයි. තද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ල නෙවෙයි. ආස්වාදයමයි කියලා ඒකේ තියෙන හොඳටම සවිස්තර බැලුවොත් නොබෝ වෙලාවකින් ඒ බලාන ඉන්න ලක්ෂණේ වෙනස් වෙන බව කැපී පේන්න පටන් ගන්නවා. ඒකට ඒ අරමුණ තාම සමීපව උත්සන්නව ආසන්නව මෙනෙහි කරන්න බෑ ඊට ඉස්සෙල්ලා ඒකට පෙළ ගැස්ම ආවේ නැත්තම් පෙළ ගැස්ම ආවත් මේ විදිහට උත්සන්නව බැලුවේ නැත්තම් අනිත්‍ය ලක්ෂණ පේන්නේ නැහැ ඒ නිසා භාවනාවේ දැනගන්න ඕනේ දැන් ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට ගියර එක දාන්න ඕන කොයි වෙලාවද කියලා ඒ වෙලාවේ දැම්මේ නැත්තම් ඉතින් එන්ජින් එක තාම අඟිරි ගන්න ඊට කලින් දැම්මොත් ඒත් ඉග්නිෂන් ගන්න ඉතින් ඒ නිසා මේක අල්ලගන්නේ හුඟා පරණ යෝගාවචරය තමයි. කොච්චර භාවනා කළා මොන මොන පෙරණිමිති සුබ ලක්ෂණ දැක්ුණට දැක්කට පස්සේද අරමුණේ විස්තර හොයන්න පටන් ගන්න. හොයන්න ගන්නකොටම සමීප වෙනකොටම ආසන්න වෙනකොටම ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අර අර පෙරමග ලකුණු දැනගෙන ඒකට හරියට නියම එකලස යොදනවා එහෙම නැත්නම් අවධානය යොදන විතරක් නෙවෙයි. ඒක නොබෝ වෙලාවක ඒක මාරු වෙන්නත් පුළුවන් කියන ලෑස්තියක් තියෙනවා. ඒ කියන්නේ සූදානම් ශරීරේ. මේ වැඩේට සූදානම් ශරීරේ ඒ මනස සම්පූර්ණ වෙන දෙයක් බාට වෙන කෙනෙක් බාටපත් කරනවා. අරමුණත් වෙන එකක්පත් වෙනවා. සතියත් වෙන අරමුණක් වෙන සතියක් බාටපත් වෙනවා. ඉතින් අන්නේ වේගය ඒ ජවය ඒ කත කැවෙන හැටි හිතා ගන්න බැරි තරම් වේගයි. හැබැයි ඒක හරියට appropriate technology එක දැනගන්න. කොයි වෙලාවෙදීද මේ සූක්ෂම බැලීම බලන්න ඕනේ. බලනවත් එක්කම වෙනස් වෙනකොට කලබල වෙන්නේ නැතුව ඒකට යන්න දෙන්න. එතන පුදුම සූර භාවයක් අවශ්‍යයි. ඒක දැනගත්තට පස්සේ පේනවා භාවනාවෙන් තොරව මොලේ කවදාවත් මේ වැඩේට යන්නේ මොන ශිල්පයක දක්ෂ වුණත් මොන සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වුණත් ওই ශිල්පේ ওই දක්ෂකම ඉන්නේ නැහැ. ඉතින් ඒක කෙරෙන අවස්ථාවක්. ඒ නිසා විස්තර සහිතව බලන්න ඒකට පෙරමග ලකුණු බහල වෙනකන් ඉන්න. බලනකොටම ඒක වෙනස් දෙයක් බවටපත් වෙන්න පුළුවන් බවත් දැනගෙන ඉදිරියට යන්න ගියොත් මේ ලෝකේ එකක්වත් නැහැ කාරණාවක් ඉක්පීලා ගන්න. ඕන දෙයක් වෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ සක්මන ඔටෝ පයිලට් ලෙස යන අතර දිනෙන් දින සිතුවිලි අඩු වී ඇත. මට ඇහෙන හඬවල් කුරුඩු කුරුළු සද්ද, ගිගුරුම් හා තද සුලන් සද්ද ගැන අවබෝධයේ අවධානය යොමු නොකලද ඒවාද කායානුපස්සනාවට අයිති දේවල් යයි සිතුනි. එයත් සිතවිල්ලක් කියා ප්‍රපංච නොකෙලිමි. භාවනාව නොකරන විට මෙය තවත් සිතන්නට සිතුනි. සෑම සංඥාවක්ම ස්පර්ශවන නිසා ඒ සෑම දෙම කායानुපස්සනාවට අයිතිද පැහැදිලි කරන්න. පරයන්කය ආනාපාන සතිය කරන විට වායු රැල්ලේ මුල මැද අග බලද්දී හුස්ම රැල්ල මුලදී නාසයේ ස්පර්ශය හෝ ගැටෙන විට ගොරෝසුවටද සීතලටද දැනේ. මෙය ක්‍රමයෙන් යයි. මට වැටහුනේ අප ශරීරයේ ධාතුවල තේජෝ ගතිය හා පටවි ගතිය වායු රැල්ලේ තේජෝ ගතියට හා පටවි ගතියට සමාන වන විට මට එය නොදැනී ගිය බවයි. ඉන් අවබෝධ වූයේ ශරීරයෙන් පිටත ස්වභාව ධර්මයේ වාතයේ ධාතුවන් මේ කුණුකයෙහි ධාතුවත් එකම බවයි. ආපෝ වායෝ ධාතුව සම විට සමවීමද අවබෝධ වෙන බව දැනුනි. මාගේ මෙම අවබෝධය නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. භාවනා කරන විට වරහන් තුල සිටින් මාගේ ශරීරයේ තේජෝ ධාතුව සහ ආපෝ ආපෝ ධාතුව ප්‍රකට වන බව හඳුනා ගතිමි. මස්පිඩු තදවන විට මෙය මස්පිඩුවල පටවි ගතිය වැඩි වූ දෙයක් කියා මෙනෙහි කරන විට එම කොටස සැහැල්ලු විය. අද උදේ 9 පරයන්කේදී අද උදේ 9 පරයන්කේ මෙතෙක් මා සිටුවේ මා නින්දට යන බවය. අද කෙරුණේ මා යම් තැනකට ගොස් කලුවර හෝ ආලෝක කුට්ටි ස්ථානයකට ගොස් පැමිණෙන බවය. මට එතනදී හොඳටම සිනහවක් නැගිනි. වරහන් තුල ශබ්ද නැතුය. নমස්කාර වේවා. ඔයකට මුලින් කියලා තියෙන එක විතරයි මම මේ අදහස් පළ කරන්න යන්නේ. භාවනා ඉන්නකොට නෙවෙයි භාවනා නොකරන වෙලාවල මේ වෙන දේවල් එහෙම දෝ මෙහෙම දෝ කියන එක නිකන් ප්‍රශ්නේ නිකන් ඔද්දල් වෙලා නතරලා තිබුණා. ඒකට හොඳම උත්තරේ තමයි භාවනා කරන වෙලාවේ. භාවනා කියන වචනේ අයින් කරලා සතිමත් වෙන වෙලාවේ අල්ලා ගත්තොත් අසත්‍යමත් වෙන වෙලාවක දැනගන්න පුළුවන්. ඒක නිසා සතිමත් වීම පිළිබඳ සෑහෙන දුරට අද්දුට ප්‍රත්‍යක්ෂේ නැතුව සතිමත් නොවන වෙලාව පිළිබඳව චින්තාමේ පැත්තට දාන්න ගියොත් දෙකම අවුල් වෙනවා. ඒ නිසා හොඳ එකේ තමයි භාවනාවේ ඉන්න වෙලාවේදී වෙන එක පිළිබඳව හොඳට ඒ ටු ඉසෙත් දැනගන්න. එතකොට ඒකෙන් අනුමාන ඥානකින් අනික් වෙලාව බලන්න පුළුවන්. ඒක ඉස්සර කරන්න යන්න එපා. එතකොට මේ ප්‍රත්‍යක්ෂයට අවතක්සේරුවක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය කයේ දැනීම දෙස බලා සිටීමයි. මේ දැනීම් කම්පන චංචල සිතිවිලි හිස්තන අතර හුවමාරුවකි. අද උදේ පරයන්කේදී මේ හිස්තන කුඩාවට පටන්ගෙන විශාල ප්‍රදේශයකට වරහන් තුල මනසින් දැකිය හැකි උපරිම ප්‍රමාණයට වගේ ලොකු වුණා. තත්පර ගණනක් මේ පැවති ලොකු බැලූනයක හුලං යන්නාසේ කුඩා වෙමින් නැවිත් තිතක් බවට පත් වුණා. ඒ දකින්නේ හිස් බව ඇත් ඇතිවීම නැතිවීමද කියලා සිතුණා. නැවත නැවත කීප වරක් එය ඇති වී නැති වුණා. මේ හිස් බව දකින හුදකලාවට කොතරම් බැඳී ඇද්දයි කිවහොත් එතනට නොපිවිසීම මා තුල පටිගයක් ඝර්ෂණයක් ඇති කරන බව දැනී තියෙනවා. ඔබ වහන්සේ දේශනා කළා තුන්වන අරූප ධානයට ගියොත් ඒ තැනත්තා එතනින් පිටතට ආයුතු බව හුදකලාවට අපි අනුග්‍රහ කළ යුතු ආකාරය පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රූප අරූප හත් තුන්වෙනි එක නෙමෙයි කොයි ධ්‍යානයකට ගියත් එළියට එන්න ඕන. ඒක හැමදාම ඉන්න දෙන්නේ නැහැ. ටිකට් එක දෙන්නේ විනාඩි 15කට 10කට වගේ ටිකට් ටික උනාට පස්සේ එළියට එන්න ඕන. ඒක මේ අර ධ්‍යාන විතරක් නෙමෙයි. නමුත් මේ විවේකයේ හම්බුනාට පස්සේ විවේකයට තියෙන ආතාව නිසා මතුවෙන අරමුණ පටිගේ ලැබෙන බව උනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් විවේකේ නොදැක පිටපු කෙනෙකුට මෙහෙම දකින්න හම් වෙච්ච නිසා ඇති වෙන මේ ජීවිත පෙරලිය හදිසි වෙන්න එපා, ස්මාර්ට් වෙන්න එපා. මෙතෙක් කල දැකපු නැති දෙයක් දැන් පේනවා. ඒකට ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒක දන්නවනම් ලොකු දෙයක්. ඊට පස්සේ පුළුවන් තරම් ඒකට පහසුකම් සලසන්න නැත්තම් අනුග්‍රහකරනද කෙනෙකුට ඔය තරම් නැති වුණා කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. අනිත් එක හිතට වද්දා ගන්න තියෙන දෙයක් තමයි ඒ ලැබිච්ච විවේකේ කැඩුනට නැවත හදන්න බැරි විදිහට කැඩලා නැහැ. ආයෙත් අවස්ථාව ලැබුණොත් ආයෙත් ලැබෙනවා. ඒ නිසා කැඩුනට පස්සේ Tamanට Taman දන්න උපක්‍රම ටික ක්‍රමසාවිධි ටික යොදලා කැඩුනොත් හදාගන්නේ කොහොමද කියලා පරෝපදේශ රහිතව කාටවත් දොස් නොකිය ඒ ඇතුළත අත්දැකීම තහවුරු වෙන්න කැඩෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ දේ කරගෙන යනකොට කමට අනුසුද්ධ නොවුනත් කරනවට කමන්නේ හදන්න පුළුවන්. අපි වැල්ලෙන් මාලිගාවක් හදලා කඩලා ගිය කියලා ප්‍රශ්නයක් නැහැ. ලීගෝ සෙට් එකකින් ලස්සන රූපයක් හදනවා. කැඩලා ගියලක ප්‍රශ්නයක් නැහැ. ආයෙ හදන්න පුළුවන්. ඒ ලීගෝ පාටිකල්ස් කැඩෙන්නේ නැහැ. ඒව එහෙමමයි. ඉතින් ඒක ආයෙ ෆිට කරන එකයි තියෙන්නේ. ඒක නිසා ඒ හිස්තන කරනවා කියලා කැඩෙනවා. කරනවා කියලා ඊගාව කැඩෙන්න හේතු වෙච්ච දෙයට පටිගයක් ඇති වෙච්ච බව දන්නවනම් ඒකට හිස්තන අඳුනගත්තට වැඩි උතුම් ඥානයක්. උතුම් සොයා ගැනීමක්. මුදින් තමන් පිළිබඳව අවබෝධයක්. ඔක දිගට කරන්න පටිගේ නිසා නැවත හැදීම වළක්වන්න යන්න එපා. ආයෙත් හිස්තන හදාගන්න. ආයෙත් කැඩේ. ආයෙත් හදාගන්න. අනේම හදා හදා කඩ කඩා හදා හදා කඩ කඩා යෑමෙන් තමයි ශිල්පයක් අපි ප්‍රගුණ කරන්නේ. ඒ නිසා ඒකේ මූල අවස්ථාවේදී අර ප්‍රවීණ කෙනෙක්ගේ දක්ෂකම් හිතන්න යන්න එපා. මේක තමයි කරන්නේ. මේකද කියනවා ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව අද දින පරයන්ක භාවනාවේදී පළමුව හුස්ම නාසිකාග්‍රයේ වැදෙන සැටි නිරීක්ෂණය කළෙමි ආශ්වාස ප්‍රශ්වාස ලෙසද මෙනෙහි කළෙමි වාර 10ක් පමණ මෙසේ කළ පසුව නිින්දගේ ස්වභාවයකට සිතපත් වේ නිින්ද ගියාදැයි සැකයෙන් අවදි වෙන්නේ ශබ්දයකට හෝ වෙනයම් ගැස්සීමක් සිදුවොත් පමණි අද දින සෑම පරියංක භාවනා වාරයකදීම මේ සිදු වූ අතර කීප වරක්ම නිින්ද ගියාදැයි සැක සිටි අවදි වීම සිදුවිය. මෙයින් සතියට බාධාවක් සිදුවන්නේ නැති බව නිරීක්ෂණය කෙලිමි. සිදුවන්නක් සිදුවේවයි සිතමින් නැවත නැවත සිත ඒකාග්‍ර කරගෙන යෑමත් එවිට නිින්දට වැටි අවදි වූ අත්දැකීමත් විඳිමින් ගත කළෙමි. මෙසේ දිගින් දිගටම එම අත්දැකීමට එන්නට දෙමින් දිගින් දිගටම භාවනා කිරීම නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය මේක අපි සාකච්ඡා කරලා තියෙන එකක්. අවදි වුණාට පස්සේ කොච්චර ඉක්මනට නැවත සතිය පිටවන්න පුළුවන්ද කියන නැත්තම් අරමුණට එන්න පුළුවන්ද කියන එක එහෙම නැත්තම් පිට ගියයි කියන එක පශ්චාත්තාප නොවි එන ගමන බලන්න පුළුවන්ද කියන එකට තාම හිත යොදු වෙලා නැහැ. ඊට වටේ කරකැවිල්ලක් නම් ලියවිලා තියෙනවා. ඒ නිසා බලන්න හිත පිට ගියේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. නින්ද යන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. නින්ද නැගිට්ටා කියලා දැනගත්තාම කොච්චර වෙලා යනවද? තමන්ගේ මූල කර්මත්තාන්න එන්න. ආපු බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? නැත්නම් සහතික කරලා කියන්නේ කොහොමද? අන්නේ කාරණා දෙකට හොඳට හිත යොදලා කෙරුවොත් මේකෙන් අපි පරිේශනයක් වෙනවා. එහෙම නැත්නම් අත්දැකීම් එකතු වෙනවා. එහෙම නැති වුණොත් ඒත් නරකක් වෙන්නේ නැහැ. නමුත් අච්චර වේගෙන් අත්දැකීම් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම නැවත අරමුණට ගේන්න කොච්චරලා යනවද? අරමුණට නැවත ආවයි කියලා සාතික කරන්නේ මොකද්ද කියන දෙකට අවධානය යොමු කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක. ඊයේ හා අද දින පරයන්කෙන් සිදු වූයේ ඊයේ සහ අද දින පරයන්කයන් සිදු වූයේ වෙනස් ආකාරයකිනි. ඉරියව්වට හිතයොමා වාඩි වීමි. හිස හිත පුරා විහිදී පැතිරී ගොස් ඇති හිස් ගතියකි. විටක විශාල පෙන බිබුළු රාශියකින් පිරී ඇති බව දිස්වේ. දැනෙන කාලය නිකරුණේ කා දමනවා මෙනි. ශාරීරික වේදනා සිතවිලි විටින් විට දැනේ. මුළු කාලයම හිත අවදියෙන් තබා ගැනීමට මහන්සි ගතිමි. වැරදි ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙවන ප්‍රශ්නය මෙය භාවනාවෙන් පිට අත්දකිනා දෙකි. අත්ලහා ඇඟිලි ඇතුළට ඇඹර වී ලොක් වේ. මෙය නැවත විනාඩි දෙකකින් පමණ යටා තත්වයටපත් වේ. මෙය ධාතු ලක්ෂණ ප්‍රකට වීමක්ද මේ ප්‍රශ්නය ඇසුවාට සමාවන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කියන්න බෑ හිරි වාතයටත් ඕක වෙනවා. මම හිරි වෙලා ලොක් කළා හිටනවා ඊට පස්සේ කවුරු වෙලා අත ගන්නකොට හරියනවා. ඒක නිසා බලන්න ඒක ශාරීරික දෝෂයක්ද නැත්නම් භාවනාමය දෝෂයක්ද කියලා වයස සඳහන් කළා නැහැ. ඔය 60 වෙන්නට පස්සේ තමයි හිරි වාතෙයි ඒ වගේ තියෙන රුමැටික් ප්‍රශ්න වගේක්. එතකොට ඒ ආතපය එහෙම ලොක් වෙන ගතියක් එනවා. භාවනාවේදීත් වෙනවා. පළවෙනි එකේ ඉලියා තියෙනවා පළවෙනි වාක්‍යෙම පරියංක භාවනා ඊයේ අදයි වෙනස් කියලා. ඉතින් වෙනස් නුනේ නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙනස් වීම චෝදනාවක් වුණොත් ඉතින් කමට වාතල් ඉලිවරයක් නැහැ. අපි යන්න ඕනේ වෙනස් වෙනවා කියලා බලන්න තමයි. ඒ වෙනස් වීම දකිනවා නම් ඒකට කියන්නේ භාවනාවට සූදානම් ශරීරය කියලා. එහෙම නැතු මේ එකම දේ එක විදිහට තියෙන්න ඕනේ කියලා ගියොත් තමයි සිද්ධ වෙන සිද්ධ වෙන දේ Tamanට අභියෝගයක් වෙනවා. කොයි දෙයකටත් උරු ලැස්තිලා යන කෙනාට මොනවා වුණත් වාර්තා නොකර ඉන්න වාර්තා කරනවා. එයා වාර්තා කරන්නේ මේ අනිත්‍යයේ ලක්ෂණයක් විදියට. එහෙනම් අනිත්‍ය දැක්කයි කියට අද්දුටුවක් විදියට. දැන් මේකේ තියෙන පේන දේ නැත්නම් පෙන්වන්න හදන අනිත්‍ය Tamante හිරිහැරයක්, අරියාදුවක්, භවනාට කරදරයක් කරලා. ඒ නිසා මේ වගේ වෙනස් වීමට ලැහැත්තිලා යන දවස එනතෙක් Taman දැනගන්න ඕනේ ඒ භාවනාවට සූදානම් බව. එහෙම නැත්නම් ආරම්භයේදී Tamanගේ තියෙන කර්මන්නේ භවයේ අඩුවක් මේ පෙන්නන්නේ. නිත්‍ය සංඥාව නෙවෙයි අනිත්‍යම තමයි වෙනස් වෙනමයි හුස්මෙන් හුස්මට වෙනස්. පරියංක සාතා වමෙන් දකුණට වෙනස්. පිම්බීමෙන් හැකිලීමට වෙනස්. මේ පරියංක පරියංකට නෙවෙයි. ඒසන්නේ වෙනසට සාදර වෙලා යන්නේ. එතකොට මේක අතවාසියට එනවා. ගරු ස්වාමින් වහන්සේ මගේ හුඟක් ප්‍රශ්නවලට දවස ගානේ කියවෙන ප්‍රශ්න සහ උත්තර වලින් මම විසඳගත්තා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් එයි කියලා බලාපොරොත්තුෙන් හිටියේ නැති නිසායි මේ ලියන්නේ. සක්මන් ගමනේදී ලැබෙන ප්‍රතිඵල ඉතා අගය කරනවා. ඊට පසු ඉඳගත් විටත් ෂණිකව තැම්පත් භාවයක් ලබා ගන්නවා. දිගටම මේ විදිහට භාවනා කරනකොට යම්කිසි සහනයක් විඳිනවා. නමුත් ඊට එහාට එකම తත්වේ වරහන් තුල බ්ලැන්ක් ස්වභාවයක් හිතට දැනෙනවා. ඒ විදිහටම හිතේ රැඳී සිටිනවා. මට මේන් එහාට කුමක් කරන්නද කියා ගුරු ස්වාමින් වහන්සේ කියා දෙන්න. තෙරුවන් සරණයි. මේක පවත්තන එකයි කරන්න තියෙන්නේ. මේ පවත්තනකොට භාවනාවෙන් භාවනාව ගෙනියනවා. මේකට මොනවා හරි කරන්න ඕන මේකටලා නෑ ඉදිරියට යන්නේ නෑ කියනවට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ தත්ත්වයට ආවට පස්සේ ඒක නිතිපතා බොහොම සාදරෙන් එහෙම යන්න ගියාම ධර්මයටම ධර්මයේ විසින් කරගෙන යන්න පුළුවන් වෙනවා. මේක පමයි මේක නැත්තම් තව මගේ බලාපොරොත්තුට මදි එහෙම නැත්නම් මේක මේ මගේ දෝෂයක් නිසාද කියලා ආදි වශයෙන් මේකට මායя විවිධාකාර ගොඩ පෙරක දොරකන් දාන. ඒ නිසා නිත්‍ය අභ්‍යාසයේ දිගට කරන්න මේකම පවත්වාගෙන යෑමම ධර්මයට කරන අනුග්‍රහය ධර්ම විසින් ගෙනියන්න ඕන තැන ගෙනියයි කියලා මේක නිතිපතා කිරීම සතතාභ්‍යාසය තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගාවචර යෝගාවචර ජීවිතයේදී ශරීරය හා මනස සමතුලිතව තබා ගත යුතු බව පැවසුණා. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් කළ හැකිනම් ස්තුතිවන්ත වෙමි. තෙරුවන් සරණයි. ඔය ඒක තමයි ඇත්තටම දිග වැඩේ. ඒක තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ. ඒ දෙකෙන් ප්‍රඥාවයි සීලය අතර සමතුලිතතාවයක් වෙනවා. හැම වෙලාවෙම තමන් කතා කරන දේ ප්‍රයෝජනෙට සලකලා මිසක්ක නිකන් දොඩමළු වෙන්න එපා. තමන් කරන දේ ප්‍රයෝජනේ සලකලා මිසක්කා නිකන් දුවන්න මාලි දුවන්න එපා. තමන් ගත කරන ජීවිතයේ ජීවන රටාව කාවුරුව සූරකෑමක් කරන්න එපා. කාගෙන්වත් කඩවැඩීම කඩවැඩීමක් කඩා වඩා ගැනීමක් කරන්නත් එපා. කාගවත් මානසිකත්වයට බලපාන්නත් එපා. එහෙනම් පුළුවන් තරම් ලද දෙයින් සතුටුලා ජීවත් වෙන්න එතකොට කය මනස දෙක අතර පුදුමාකාර එකතුවක් සිද්ධ වෙනවා. ඒක සඳහා දෙන්න තියෙන හොඳම නිදර්ශනය ගහක් තමයි. ගහක් කවදාවත් කතා කරන්නේ එයා කරන්නේ කරන්න ඕන ටික විතරයි. කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරන මේ කැලේ විතර ලස්සන පද්ධතියක් වෙන කොහෙවත්ම නැහැ. ඒක ළඟට එන සියල්ලම ප්‍රයෝජන ගන්නවා. ඒකල මහාන වැටුණ ඔක්කොම දෙනවා. කිසිම දවසක මොනවත් ඉල්ලන්නේ. ඒක නිසා භාවනා කරනකොට ගහක් ගලක් වගේ තමයි හැදෙනවා. ඒකෝට තමයි සමතුලිත භාවය තියෙන්නේ. බුදු සරණයි ස්වාමින් වහන්සේ ධර්මයේ සම්මා සමාධි වශයෙන් කියවෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන ලද ධාන තත්වයන්ද නැතහොත් ධාන යනු සමාධිය ඉක්ම වූ අවස්ථාද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය සම්මා සමාධිය කියන්නේ උපෙක්කකෝ සතිමා උපෙක් උපෙක්ඛා සතිමා උපේක්ෂා සති දෙක එකතු වෙලා තියෙන චතුත් ධානය තමයි සම්මා සමාධි කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ ඒක ඉක්ම යෑමක් නෙවෙයි උපේක්ඛා සති පාරිශුද්ධි. සතියෙන් පිරිසිදු වෙච්ච උපේක්ෂා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මෙය පෙර ඇසූ ප්‍රශ්නයකි. කාය ජීවිතයට নিরপেক্ষ විය යුතුයි යනු කුමක්ද? කාය ජීවිතය ගැන ලියන්න කිව් විට මට හිතුනේ භාවනා කරන ආකාරය ඉදිරිපත් කළ යුතු බවයි. මේ නිවැරදිදයි නොදැනෙමි. මා භාවනාව ලෙස මුලින්ම සක්මන් කරමි. වම දකුණ ලෙස කීප විටක් යන විට පායේ තද බව හා විලුඹ පොළවේ වැදීම වැඩියෙන් දැනේ. ඒවා අතරින් විටින් විට පායේ ස්පර්ශයේද සිතවිලිද වේදනාද දැනේ. විටක කය අසමතුලිතව ගමන් කරයි. සිත පායට එන විට ඒ බව පොළවේ ස්පර්ශයෙන් හඳුනා ගතිමි. පරයන්කේදී හුස්ම රැල්ල දැනීම අඩු වත් කයේ දැනීම වේදනා සිතවිලි හිස්තන යන තැන් ඔස්සේ විටින් විට මාරු වෙමින් සතියෙන් සිටිමි. තවද භාවනාවේදී පටි විපස්සනාවට සහ ණය විපස්සනාවට දමලා බලන්න යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේවා ඉතින් අර හරියට අහගෙන ඉන්න නැති නිසා වෙන දෙයක් ඒක නිසා කාය ජීවිත নিরপেক্ষ කියලා කියන මොකද්ද කියලා ප්‍රශ්නේ කියවන එකනගෙන් මං අහනවා සාමාන්‍ය ජීවිත සාමාන්‍ය වචනාර්ථය මොකද්ද මේ කාය ජීවිත নিরপেক্ষ කියන්නේ මම දන්නේ නැහැ. කය පිළිබඳ හෝ ජීවිත පිළිබඳ අපේක්ෂාවක් නැහැ. ඒක තමයි අනිච්ච සංඥාව කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැති නිසා ගොඩාක් විස්තර ලියලා තියෙනවා. ගොඩාක් ලියලා තියෙන විස්තර මේකට වැරදි නෑ. නමුත් අපි මේ නිත්‍ය සංඥාවෙන් හිටියොත් කය නිත්‍යයි, ජීවිතේ නිත්‍යයි. ඒ නිසා මේකට මැස්සෙක් වැහුවත්, කැස්සක් ආවත් ඉම් මැරෙන්න නටනවා. කාය ජීවිත নিরপেক্ষ වෙන එකයි තියෙන්නේ. ඊට පස්සේ ලියලා තියෙන වචන නම් එච්චරම ඇහිලා නැතුව ලියාගත්ත දේවල්. ඒ නිසා ওই වැරදි ওই ඔය ඇහිලා තියෙන වැරදි කියලා හොඳට බනහන්න. එතකොට අනිත් දවසේ හරි වචනේ තේරෙයි. ගරු ස්වාමින් වහන්සේ අරූප තලයේ වරහන් තුල ආකාසඤ්ඤායතන සිටින විට විඤ්ඤා විඤ්ඤාන විඤ්ඤාණං ඡායතන විඤ්ඤාණං ඡායතනේ බලපෑම මගහරවා ගන්නේ කෙසේද ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආකාශයේ තියෙන ප්‍රේමේ වැඩි වුණොත් හිස් තැන තියෙන ප්‍රේමේ වැඩි වුණොත් ඒක විඤ්ඤාණයේ ෂටගතිය. නිසා ආකාශය අවත් එකයි අරමුණු අවත් එකයි කියලා දෙකටම සමහිත වෙනවනම් විඤ්ඤාණයේ බලපෑම අඩු කරන්න තියෙන ක්‍රම තමයි. ප්‍රශ්න ඉවරයි දැන් අන්තිමට තියෙන්නේ නිවේදනය. නිවේදනය කියන්නේ ස්වාමීන් වහන්සේ. මෙම මෙම නිවේදනය ආර්ය නිහඬතාවයේ සම්බන්ධවයි. මාහට කාන්තා නේවාසිකාගාරයේ නිතර කතා කරන අයගේ ලැයිස්තුවක් ලැබී ඇත. ඒ අයගේ කතාව අනිත් අයට බාධා වන බවත් එය රෝගයක්සේ පැතිරෙන බවත් මාද නිරීක්ෂණයට ලක් කර ඇත. සමහර අය කාමර තුල ගමේ සංගමය පවත්වන බවද දැනගන්නට ලැබී ඇත. කරුණාකර වැඩසටහනට වැඩසටහනට මුලින් එකග වූ පරිදි ආර්ය නිහඬතාවයේ පැවැත්වීමට අපහසු අයෙකු වී නම් කරුණාකර මා හමුවන්න. අමරනාත්. ඔය එක අගේ කරන්න ඕනේ නැත්නම් අපිට දවසින් දවස නැත්නම් වසේ වසේ වැඩි වෙන මේ පිරිසක් එක්ක ඉදිරියට යන්න බෑ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අර මූලික පිළිගත් චර්යා පද්ධති හැලු කරන්න එපා. හැලු වීම වෙනම ටික දවසක් ඉන්නකොට. ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒක නිසා මිනිස්සු ප්‍රශ්නයක් අහනවා ඇයි මෙච්චර මිනිස්සු මේ බ්‍රිස්බේන් රිට්‍රීට් එකට කැමති? ඒක උඟ දිනේ කියනවා මේක මේ ආර්ය නිසද්භාවය රකින්න නිසා. ඒගොල්ලෝ මේ පහසුකම් තියෙන නිසා. ඉතින් ඒකේ ඇත්තයි කියන්නේත් ඕගොල්ලයි බොරු කරනවා නම් බොරු කරන්නේත් ඕගොල්ලෝ. ඒ නිසා එනියට භාවය රැක්කොත් තව කෙනෙකුට බාධාට කරදරයක්වත් නැහැ. Tamanට කරදරයක්වත් නැහැ. කාය ජීවිත සමතුලිත භාවයට අවශ්‍ය කරන සම්මා වාචා කියන එක. ඒකටත් ලොකු ආදර්ශයක් වෙනවා. මං කියන්නේ 100ක් කතා නොකර ඉන්නවයි කියලා. මං කියන්නේ කතා කරන්න අවශ්‍යතාවයට හැබැයි අනවශ්‍ය කෙනෙක් එක්ක නෙවෙයි. අවශ්‍යකයට අවශ්‍ය කෙනාට කතා කරන්න. එහෙම නැතුව අල්ලාප සල්ලාප කරන පටන් අරගත්තොත් තමයි මේ අමරණාත් නිකන් මරණාත් තත්ත්වයටපත් වෙන්නේ. ඔය පිටින් බලන කෙනෙකුට පේන්නේ කතාවක්. ඒ නිසා මේ වගේ දෙයක් වෙනකොට සංවිධායක මණ්ඩලෙත් එක්ක කතා කරලා ඒක වෙන කෙනෙකුට ඒක පිළිබඳව වර්ධියට දැනගන්න බැරි වෙන තාලෙට වෙනත වෙන කෙනෙකුට අපේ ක්‍රියාවෙන් පවු කරගන්න බැරි තාලයකට දක්ෂකමක් තියෙනවානේ. හැම වෙලාවෙම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දාහනේ වළඳනකොට බංකුවේ කකුල් දෙක පල්ලෙහා දාගෙන ඉන්නවට වැඩිය මෙහෙම ඉඳගෙන දාහනේ ගන්න හිතුණලු හාමුදුරු හාමුදුරු කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා දම් දැන් මොකද කරන්නේ? ඊට පස්සේ කෝ අනික් කටිට කියන්න අවලෝක සංසය කිව්වා මම ඊට පස්සේ දාන ගන්නේ බද්ද පරියන්කේ ඉඳලා කියලා කියලා කරන්නයි කියලා. ඒක ලියලා තියෙනවා යම් කිසි කෙනෙකුට අරණ්‍යක 10 15 නමක් ඉන්නකොට එක නමකට හිතුනොත් සුසාන භූමියට යන්න ඕනේ කියලා ඒ කියන්නේ අසුභ භාවනා කරන්නේ අනිවාර්යයෙන්ම කාටරි කියලා. එතකොට අනික් කට්ටිය දන්නවා මේ කෙනා අපිට ගිහිල්ලා තියෙනවා යම් අබැග්ගයක් තිද්ද වුණොත් එතකොට කට්ටිය දන්නවා. ඒ නිසා ඒ වගේ දි කරන්නේ අර කාට හරි පොඩ්ඩක් කියන අපි මේ වැඩක් කරනවා කරන්න වෙලා තියෙනවා. ඒකෙදී මේ පවතින සංවිධාන ක්‍රමයේ යටතේදී කාටවත් අපි කරන වැඩෙන් පවු නොකරනවා කියලා එකක් තියෙනවා. පවු නොකරනවා කරන එකට 100%ක් කරන සම්මා සම්බුද්ධත්වයට යන්න ඕන. රහතන් වහන්සේ කරත් අමාරුයිලු. මොකද අනික් කට්ටිය වරදොල තේරුම් ගන්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. ඒ වැඩේ කරනකොට කාටවත් වැරදෙන්න, පැටලෙන්න, පරිදුවාට වටහා ගන්න පුළුවන් නම් අන්න ඒක නැති කර ගැනීමේ ඒ කලාව ඒක කියන්න පුළුවන් ශිෂ්ටාචාර දෙන ඉහළම කලාව කියලා. අපි යමක් කරන්න යනවා කාට හරි වැරදෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අපි කරන පරිශ්‍රණය ඒක වරදවා වටහා නොගැනීම පිණිස චර්යා පද්ධති තියෙනවා. ඒක එක විදිහකට ටැක්ටික්ස් තමයි. ඉතින් ඒව තමයි අපිට හිමීට හිමීට ඉගෙන ගන්න වෙන්නේ විශේෂයෙන් මේක දැනගන්න ඕනේ. යම් තැනක මූලිකත්වයේ නායකත්වය අරගෙන කටයුතු කරනවා නම් transparency democracy democratic division of labor සම්පූර්ණ විවෘත කරගෙන යනවනම් මේිට වැඩි බරපතල දෙයක් වුණත් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉගෙන ගන්න එක නෙවෙයි භාවනා බර අපේ වැඩමුළුවේ වැඩෙනකොට ඒවා ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා බුදුරජාණන්සේ මේ හදලා තියෙන ක්‍රමයට. ඒ නිසා අපි නිතරම කරනකොට තව කෙනෙකුට මං ගැන වරද වටහා ගන්නකෝ පව් කරගන්න අවස්ථාවක් වුණොත් ඒකට මම බක් කියන්න ඕනේ කියන කතාව දැනගත්තාම අපිට ඉදිරියට යන්න පුළුවන්. තව තියෙනවා මම හිතන්නේ විනාඩි 10ක් විතර වගේ කවදාකවත් නැතුව කවුරු හරි ඉන්නවද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න? අවසරයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවනේ. Um, ස්වාමීන් වහන්සේ මේ um, එදා මම දීපු මගේ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ දුන්නානේ උත්තරයක් දැන් තව පස් වතාවක් පමණ ඕක වෙයි කියලා. නෑ එහෙම ඒ වගේ ඉලක්කම් වලට යන්න එපා මම කියන්න ගියේ යම් කිසි සම්තිද්ධියක් රූපාකාරයෙන් තේරුම් ගත්තට පස්සේ ඒකම වේදනාකාරයක් තියෙනවා. සංඥාකාරයක් තියෙනවා. සංස්කාරස්කාරයක් තියෙනවා. විඥානකාරයක් තියෙනවා. නමුත් වේදනාව තියෙන කල සංඥාකාරය තේරෙන්නේ නැහැ. සංස්කාරාකාරය තේරෙන්නේ නැහැ. ඒ චරිත ලක්ෂණ වලට වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත තියෙන නිසා පත්තාකාරයක් කියලා ගත්තොත් පටන් ගන්නකොට වර්ධක. ඒක තමයි. මට හිතුනේ ඒක තමයි මට වැරදුනේ කියලා. මොකද සානස ආයිසරයක් ඒකම දෙවෙනි සැරේට වගේ වුණා. පස්සේ මට බයක් ඇති වුණා ස්වවිනාසික වනේ නන්නතර වෙනවා කියලා. මට හිතුණා ඒ වෙලාවේ මේ වෙලාව නෙවෙයි නන්නතර වෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අර මට හිතුනේ නිකන් භාවනාව ඇති කියන එක වගේ මේක නවත්තනවද කියන එක. ඒ වගේ වෙලාවට මේ මට හිතෙන ඒක නිසා ඒකෙන් දියුඩුවක් පෙරුන්නේ නැහැ මට ඊළඟ දවසේ කියලා. මොකද මගේ සිත වෙනස් විදිහකටනේ වැඩ කරේ කියලා. භාවනා කියන එක නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මේක නිකන් උඩ තියෙන කන්දක් උඩ තියෙන ගලක් පෙරළුවා වගේ ගල පෙරලා දානකම් හරි අමාරුයි. පෙරලෙන් ගියාට පස්සේ පෙරලිගෙන ගන්ධනව තලාගෙන ගිහිල්ලා සානුවේ තමයි නතර වෙන්නේ. ඒකයි. භාවනාව කියන එක කවදාකවත් මේ ඒ ගැම්ම ගත්තට පස්සේ ඒ මනුෂ්‍යගේ පරිණාමයේ සිදුවෙන වැඩක් නේ. අපි ඒකට උනන්දු කෙරුවට පස්සේ ඒක අරගෙන යනවා. අපිට ඒක නතර කරන්න බෑ අපිට කරන්න පුළුවන් එන දෙයට හැඩ ගැහෙන එක තමයි. එන දෙයට හැඩ ගැහෙනකොට විවිධ අර්ථකථන දෙනවා මේක මේක වෙන්න ඇති කියලා. නමුත් මේ අත්කතන දීමේ දෙන ක්‍රමය ඒකමයි කියලා දැඩිසිය අල්ලා ගන්න නැතුව සූදානම් ශරීරය තමයි කියන්නේ. ඊට පස්සේ ඉතින් මගේ සිතට ආවේ ස්වාමීනාන්සිති වෙන එක තමයි වෙන්නේ කොහෙන් හරි කියන එක. ඒක කියන්නේ මම නවත්තන්න හිතුවට ඒක වෙන්නේත් නෑ මට ඒක කරන්න යනකොට ඒක ඉක්මනින් ඉක්මනින් යනවා කියන එක හොඳට තේරෙනවා. ඉතින් එතකොට හිතෙනවා මොකද්ද මේකේ අවසානේ වෙයි කියලා හිතෙන එක තමයි මට අන්තිමට නවත්තන්න හිතුනේ ඇස් වහගත්ත ගමන් ඒක ඉතින් යනවා දිගටම. ඒකයි සෝනස. ඔය විදිහ තර්කණේ නතර වෙලා යනවා. මම යන නතර වෙලා යනවා. එහෙම නැත්නම් මේකට ප්‍රතික්‍රියා කරන ගතිය, ඇනලයිස් කරන ගතිය හේම නතරලා යන එකෙන් තමයි ප්‍රශ්න විසඳෙන්නේ. ඒක එන්නේ එන්නේ එක එක පැති වලින් දාලා බලනවා. එක එක පැති වලින් දාලා බලනකොට සමහර ඒවා හරි કૃතිමයි වාගේ පේනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති වෙච්ච පැති. හැබැයි එකම දේ සිද්ධ වෙන්නේ. එකම දේ සිද්ධ වෙන්නේ එක එක කණ්ණාඩි දාලා බලනවා. එක එක විදිහට මම යන්නම යනවා නේද සෝසන. ඊනකම්ම ෆ්‍රික්ෂන් එක තියෙනකම් මම ඉන්නකම් ඒක එකට ප්‍රතික්‍රියා කිරීම කරනවා. දෙවෙනි ක්වෙස්චන් එක සම්හංශ දැන් අපි භාවනාවේ මොකක් හරි දියුණුවක් වුණා කියමු. දැන් රිට්‍රීට් එකක ඉඳලාම හැබැයි මට සමහරලාට හිතෙනවා ජීවිතෙත් එක්ක ඉන්නකොට ඒවා හරියටම ඇප්ලයි වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සමහරලාට ඉමෝෂන්ස් එහෙම ආපුවම අච්චර මේ මේකක් එකට ඒ කියන්නේ මේ මැචුව වෙලා නැද්ද කියන එකද ස්වාමීන් වහන්සේ හිතන්නේ නැත්නම් ඒක කොහොමද ප්‍රශ්නේ ප්‍රශ්නේ පැහැදිලි නෑ ප්‍රශ්නේ කියන්නේ සෝනන්සේ දැන් අපි භාවනාවකදී යන මොකක් හරි දිනුවක් තියෙනවනේ ඉතින් ඒක කියන්නේ අපි ඇක්සෙප්ටන්ස් මයින්ඩ් එකක් හදාගන්න එකනේ ගොඩක් වෙලාවට වෙන්නේ නේද සෝනන්සේ ඊට වැඩි දෙයක් හැබැයි ඒක ජීවිතේට ජීවිතේ සාමාන්‍ය ජීවිතේට ඇප්ලයි වෙනකොට කොයිතරම් දුරට ඒක මේ ඇප්ලයි වෙනවද කියන එක මට ටිකක් සැක හිතෙනවා සමහරවිට ඒක 100%ක්ම ස්වභාව සිද්ධියක් තමන් භාවනා කරගෙන කරගෙන හදන මනස කොයි දෙයක් පිළිගන්න හැදුවට ජීවිත සංසිද්ධියක් වෙනකොට අපේ ප්‍රතික්‍රියා පුරුදු තාලට යනවා. එතකොට ඒක පිළිගන්නවා. දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක ජීවිතේට යොදන ක්‍රමය යෙදෙන ක්‍රමයක් කියලා කියන්නේ. භාවනා කරපු එක්කනයි භාවනා නොකරපු එක්කනයි ජීවිතේට මුණ දෙන හැටි දෙකක්. ඒක තමයි භාවනාවේ හැටි. ඒක මේ භාවනාවෙන් ලැබෙන අතුරුඵලයක් තමයි. Taman හිතලා හෝ නොහිතා එන ඕනම සිද්ධියකට තමන්ගේ මූණ දීමේ ක්‍රියාවලිය ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රියාවලිය භාවනාවට සාපේක්ෂ වෙනස් මට විශේෂයෙන් පෙන්න දේ තමයි හැබැයි ඒක ඒ වෙලාවට උනට ඒක තියෙනවා බොහොම අඩුයි ඉතින් කාල කාලයත් එක් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒකට වෙනවා මොකක් හරි එකක්. ඒකත් එක්ක මේක නැති වෙලා යන මං හිතන්නේ ඒක තමයි මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල. ප්‍රතික්‍රියාව තියෙනවා. ප්‍රතික්‍රියාවට අල්ලා හිටින්නේ නැහැ. ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධවම නැතිලා යනවා. කාටවත් ඒ නුරුස්නා ආරමුණක් දකින්නොත් නුරුස්නා ගතිය සහ ද්වේෂය පහළ නොවෙනව නෙවෙයි. පහළ වෙච්ච ගමන්ම ඒක නැනගත්ත ගමන් නැති වෙන්න පටන් ඒක තමයි. පහළ වෙලාමයි නැති වෙන්නේ. ඒක නිසා භාවනා කරපු ආනිසංස හැම ක්‍රියාවලකදීම පේනවා. තරහ නැති ඇති වෙන්නේ නැතුව නැති වෙන්නේ නැහැ. ඇති වෙලා ඊට පස්සේ මේක වැඩ කරන්න ගන්නවා. එහෙමයි සර්. පිසිටිච්චා. තා පිටිපස්සේ තියෙන මේ මයික් එක දෙන්න පුතා. අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා සිතුවිලි ඩිස්ට්‍රැක්ට් වෙන එක ගැන කියන්නේ භාවනාවේදී හරි සාමාන්‍ය ජීවිතේදී හරි සිතුවිලි ඇවිල්ලා ඩිස්ට්‍රැක්ට් වුනහම ඒක දැනගෙන ආයි කියන්නේ කර කර හිටපු වැඩේට හරි මූල කර්මස්ථානයට හරි හිත ගේන්න පුළුවන්. එහෙම ගේනකොට ඒ පළවෙනියටම ඩිස්ට්‍රැක්ට් වෙච්ච එකේ ඉඳන් ආයි කියන්නේ දැනගත්ත තැන එනකම්ම අර සිතුවිලි මාලාව මට දැන් කියන්නේ දැනගන්න පුළුවන් ඊට පස්සේ කියන්නේ මුල් කර්මස්ථානට ආවෙන් පස්සේ ඒක මට හිතෙනවා මම ඇනලයිස් කරන දෙයක් කියලා මේ නමුත් ස්වාමීන් වහන්සේ කිව්වා ඒක කියන්නේ වෙන දේ දිහා බලන් ඉන්න කියලා. ඉතින් අර කරන දෙයක්ද වෙන දෙයක්ද කියලා මට ඒක ෂුවර් නැහැ. ඔය එකට කියනවා නැවත අරමුණට ගන්න එක ගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගන්න එක අපිට හරියටම කියන්න පුළුවන්. අන්නත්තරවිච්ච අරමුණෙන් අරමුණට ආවයි කිය. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඊට පස්සේ සිද්ධි ඉවරයි. නමුත් අපේ හිතේ තියෙන නැවත වමාරා කන ගතියක්. ඒකට කියනවා අනුමාන ඥාන කියලා. deductive knowledge and inferential knowledge. ඒක සිද්ධ වෙන එක. ඒ හිතේ ඩිෆෙන්ස් සිස්ටම් එකට කරගන්න දෙයක්. ඒ සිද්ධ වෙන දේ පිළිබඳව රියැක්ට් කරන්න යන්න එපා. ඒක නිසා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනවා. ප්‍රත්‍යක්ෂ ඥානය සහ අනුමාන ඥාන කියන දෙකම විපස්සනාව. හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානට ඉස්සර වෙන්න දෙන්න අනුමාන ඥානට ඉස්සර වෙන්න දෙන්න එපා. ඒක නිසා යමක් සිද්ධියක් වෙච්ච ගමන් ඒකේ මරණ පරීක්ෂණයක් කරනවා අපේ හිත. මරණ පරීක්ෂණයක් කරලා ඒ අලුත් තත්වයටදී විනිශ්චය කරනවා. එයාට ඒක නොකර ඉන්න බෑ. ඒක ඒක වළක්වන්න යන්න එපා. හැබැයි අපි ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ වෙච්ච එක තමයි තේරෙන පටන් ගන්නවා මේ හිත ඉවෝල්ව් වෙනවයි කියන එක නැත්නම් පරිණාමයෙන් ඉහළට යනවා කියන එක එක සිද්ධියක වෙන්නේ සිද්ධි වැටක් එකම දේ නැවත නැවත කිරීමෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරපු දේ අනුමාන කිරීමෙන් අනුමාන කරපු දේ සද්ධාවට දැමීමෙන් ගැල්වනයිසන් ගතියක් තියෙනවා ඉතින් ඒක නිසා ඒක වෙන්න ආරෙන්න ඒකෙන් කරදරයක් වුණොත් සතිය කඩා ගන්නද ඕ නැවත අරමුණ පිට යන්න වුණොත් එහෙනම් මලපැනරා නෑ ඒක ඔහෙ සිද්ධ වෙනවා ඒක නිකන් secondary data analysis කියලා මේකට කියන්නේ ඒ data analysis එක හරහා තමයි අපේ මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වඩපත් වෙන්නේ. ඒකම නැවත සිද්ධ වෙනවා. කියන්නේ අර මේ distract වෙච්ච තැන ඉඳන් ආයි මූල කර්මස්ථානට ආවා. නෑ නෑ distract වෙච්ච හැටි පේනවා. ඔව් වෙච්ච හැටි පේනවා. ඊට පස්සේ ඊට පස්සේ ආයි හිත හිත බලන්න යන එක පෙවුනෙන් පස්සේ ආයි ඊට පස්සේ ඒක ඒ වෙනකොට කේස් එක හැන්ඩල් වෙලා ඉවරයි. මේ post mortem එකක් යන්නේ. එතකොට තේිනවා මේ හිතවිල්ලට මෙතෙන්ද කියලා අහුණාට ඒ හිතවිලි නරක හිතවිලි ටික wandering thoughts මෙන්න මෙහෙම මෙහෙම තමයි ගියේ කියලා වෙච්ච එක action replay slow motion දාලා පෙන්නනවා. ක්‍රිකට් ගහපුවම පෙන්නන. ඒ වගේ තමයි. ඈ? ඒ වගේ තමයි. ඉතින් මැච් එකට අප්සෙට් නැහැ නේ. ඒ ඒ කියන්නේ action replay slow motion. එහෙම දැම්මේ නැත්තම් දැන් ඔය ගාන්ධිට ගැව්වනේ JR එක ඉන්න වෙලාවේදී තුක්කු පාරක් අර කවුද එක්කනේ? මම දන්නේ මතකද කියලා සිද්ධිය. මේ ඉන්දිර මේ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ආපු වෙලාවේදී පෙරඩ් එක යන්න කිට් වෙලා පෙරඩ් එක තියෙනකොට ආමු දනිල්තරේ පැන තෝක්කුවෙන් ඇද්දලා ඇරියා කොන්ද හරහ එක. ඒක ජාතික වශයෙන් අපිට වෙච්ච පසවිල්ලජා. ජේ.ආර්. කෙරුවේ විනාඩි 10න් 10 පෙන්නවා ඒක. නැවත නැවත පෙන්නවා. ගිය ගමම ප්ලේන් එකට ගිය ගමම රාජීව ගාන්ධි ලියුමක් කියලා තිබුණා. මම ඩොක්ටර්ස්ත් එක්ක ආවේ ඩොක්ටර්ස් එක කිසිම අනතුරක් නැහැ කියලා. ඒ නිසා මගේ ගමන කරදරයක් නැතුව සිදු වුණා. ඔබතුමන්ලා හිත කරදර ගන්න එපයි කියලා. ඒක වසන් ගන්න ගියා නම් මල කචා. මේ නැවත නැවත පෙන්නවා. ඒකෙන් තමයි මිනිස්සුන්ට තියෙන මේ බය නැති කරලා සිද්ධ වෙන දේ. බැරි වෙලා හරි තුවක්කුවේ උණ්ඩයක් තිබ්බනම් මොකද වෙන්නේ කියලා හිතන්න. මොක ඇහුවේ තුවක්කුව බන්දෙන්. එතකොට ඉන්දියානු හමුදාව ලංකාවට ගේන්න තීන්දුව කරා. මූට කැමති නැහැ. දේශීය හැඟීමට ගැහුවා තොපේ හමුදා අපිට ඕනේ නැහැ කියලා. නමුත් ගැහුවේ රාජ්‍ය අමුත්‍යෙකුට රාජ්‍ය අනුග්‍රහයක් දක්වන වෙලාවට. ඒකට JR කිරුවේ මොකද්ද? ඒක මට මතක නැහැ JRද කවුද හිටියේ කියලා. ඒ සීන් එක විනාඩි 10න් 10 වෙන්නට පටන් ඉවරයි. ඔය ඕනම මිනිස්සු කලබල වෙන දෙයක් පට ඇරලා වෙන්නොත් උඹ බලාගනින් කියලා මොකෙක්වත් වෙන්නේ නැහැ. වසංගන්න ගියොත් කචල් ගොඩයි. ඉතින් ඒකට කියන්නේ අපි ක්‍රිකට් වල කරන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. ඒකට වැඩි වියදමක් යන්නේ නැහැ. අනිත් එක මැච් එකට අප්සෙට් උත් නැහැ. ඒ ගාම තව අවුට් එකක් යන්නේ නැහැ නේ. ඒක දාලා පෙන්නනවා. මේ තවත් එක්කෙනෙක් අඬනවා. අත උස්සන්න ඕන. අත Swamin Mahanse, if I could ask you two questions, please. One is, is it okay to alternate between the nostril breathing and the rising and falling within one sit? You have no choice, darling. එන දේ බලන්න. Whatever happening, you do. Don't try to do it. But whenever it is happening, it is you have no choice. And my other question, Bante, is how to handle the fear of the unknown? Because I go into Understand like it. a quietness. Our whole, our whole evolution is uh, due to the fear of unknown. So therefore we have to understand so much so we avoided it. We try to escape it by the believing God, or believe in property, or believe in children, whatever may be. But it is more and more gods, more and more fear. More and more children, more and more fear. More and more money, more and more fear. So you just accept. It is happening thousand and one time. So therefore next time you can go and see how much I am prepared for the unknown. Because in the meditation experience, Swamin Mahanse, I go into like quietness, darkness, and there's another part that's scared of what's going to happen next. So it's like an automatic behavior. What do you advise? So you know the process, you know the history, you know the gross object, and with disappearing, you know now the unknown is about to happen. So still you have the traces of the disappearing object. So there is something to hang on. And either you can go forward, more you go there, more empty. But if you stay here, you can go back with the object, again you back to at home. I want to go forward, but there's a part no, of me that that's is scared. contradictory with the fear and unknown, fear of unknown. Fear of unknown is you have a fear. If you wish to go, and if you have the still, you have fear of unknown, that means you are mad. There's a contradiction, I am telling. Eh, yes, I agree. What I'm trying to do is I what you say makes sense. Face it thousand and one time. Thousand and one time. You are facing, facing. One day, Kammogo Chicago, you will jump. Uh, it's to make that jump. Yeah, it is. If you are going to make a conscious decision, always backward. It's a radical, it's a kind of a, against the grain, it's a kind of an accident. Some people call it is electric. One day you will just jump and that's it. Hopefully soon. Before the death. Thank you. මම ඒකයි කියන්නේ ඕක මං මං කියනකොට මට බයිනවා බැන්නට කරන්න දෙයක් නැහැ උඩ පිරිමියෙක් වෙනවා එන්න මගුලක් හදන ගහන කඩන පළෙන් වෙන මගුලක් වෙච්චා කියලා ওই ගෑනු තොමනකමයි චරිචුරු ගෑමන එක කරන්න බෑ ඔතෙන් ගියාට පස්සේ ගහකම් ගහපත් ගහපන් අමුඩේ පැනපම් rock jump into the old pond plop ඕකයි මොන තියරිද මේ මෙච්චර කල් යනවා ආයෙන මෙච්චර කල් යනවා ඔන්න මගුලක් වෙච්චාවයි පැන්නා ඉතින් ඒකට මම කියන්නේ පරුස ගතිය කියලා. ඉතින් කෙල්ල ගාව තියෙනවා. තිබුණාට මේ සමහර කොල්ල ගාවත් නැහැ ඒක. උන්ත් උන්ත් කල්පනා කරේ නැතිවර බබා ඉන්නවා අන්තිමට ගිහිල්ලා මේ සම් ඩයිවිං බෝඩ් එකේ කෙළවරේ ඉන්නේ. ගාවිය බල් ටිකක් දාලා පැනපියේ නැහැ. ආයෙත් එවර වනවා ආයෙ ගොඩට එනවා. ආයෙ අතින් යනවා. මොකද ඒ ඩයිවිං බෝඩ් එකේ කෙළවර නිකන් තෙපුල් දෙනවනේ. තෙපුල් දෙන්නේ ඇතර පැන්නුමට ජම්මේ ගන්න තමයි. ඌ ඒතර ගිහිල්ලා ආපහු පැත්තට මම දැක්ක මේ ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩයිවිං බෝඩ් එකේ කෙළවරේ එළදෙනක් වාඩි වෙලා ඉන්නවා. ඒක හරි. ඒක අපිට we have no choice we have no control it is you give different constellation at a time you feel adventurous at a time you feel like taking a risk at a time you are utterly not happy as and our mind is changing from rationality or radical situation to the conservative situation. So make a chance. Give a thousand and one chance. One day. I, I like to be adventurous every day, sort of progress. Your liking and disliking is immaterial. No, no, it is not use. What you have to do is give a thousand and one time chances, again and again, again. So that very action, even the God can't understand, even the Brahma can't understand how such a person get this motivation to practice without expecting any results? Do you feel it? So you are doing for the sake of doing, not for yourself, not for the meditation, you do. So don't ask. And don't try to teach it. never. It is impossible. It is something intrinsic. It is something happening. Prop. Okay. No any questions? Okay. අවසරයි ස්වාමීන් වහන්සේ. මම කලින් අහපු ප්‍රශ්නයක්ම තමයි ස්වාමීන් වහන්සේ මේ කයේ ඇතිවන එක එක චලන ගැන මේ ස්වාමීන් වහන්සේ උත්තරේ විදිහට දුන්නේ පුළුවන් තරම් කය සමතුලිතව තියාගන්න අර පටන් ගත්තු වෙලාවේ තියෙන සමතුලිතතාවයටම නැවත නැවත එන්න කියන එක. හැබැයි මේ චලන එන්නේ ස්වාමීන් වහන්සේ නිකන් ඇතුලෙන් එන ෆෝස් එකක් වගේ නිකන් බෙල්ල මෙහෙම උඩට යනවා. ඒක මේ සමතුලිතතාවය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා මට හිතුනේ නෑ. මේ බෙල්ල කැරකෙන ඒවා හැම ඇතුලෙන්ම කවුරු හරි අත දාලා කරකවනවා වගේ ෆෝස් එකක් විදිහට එන්නේ ස්වාමීන් වහන්සේ ඒක සමතුලිතතාවය දෙන්නේ නෝම් එකක් විදිහට. මේක යහට බැලඳ නටනකොට what is the natural situation what is the norm what is the uh, average situation. So give the mind, uh, the, give the mindset, this is my natural situation. And then with respect to that, now it is backward, now it is forward, now it is left, right. Now you have the first the standard. So therefore, under such circumstances, you have to have a standard. So, for example, the here, the building, there's a chance that can catch fire. So you must know the assembly ground. You can't teach assembly ground under the fire. So you must know there is no fire under an unlikely situation. If the fire happen, don't take any material, run to the assembly ground. So assembly ground, everyone must know. Likewise, you whenever uncontrollable situation happen, if you went, wish to rescue, you must tell the mind, this is my assembly ground, this is my pivotal point, this is my benchmark. The benchmark is you give the just starting situation configuration of the body. Okay. Try. I You have to raise the hand. Uh, this is just a practical question uh, stemming from the lady in front who, who mentioned something. Vadra. Um, well, my question is all these experiences that we are now having in the, the meditation hall, you know, this jhanic or whatever, the good meditation or whatever we are having, when we actually go back, um, do these experiences actually help us uh, in living, uh, um, you know, living the Buddha, living the Dhamma? That's the question. So that is why if the Samma Ditti Samma Sankappa, that your correct view is correct, have your, the thought is correct, it will be represented by Samma Vacha, Samma Kammanta, Samma Ajiva. Your verbal expressions, your medical, uh, physical expressions and your livelihood. So that means that when and where you meditate, you come to the more closer to the talk only what is necessary. Do only for the utility value. And your livelihood is not to disturb others, but just to thrive not to exploit others. So therefore you come come closer to uh, the, how do you call uh, samma ajiva, the correct way of livelihood. So that means this is the way you yourself can feel, your associates can feel. More and more you meditate, you more towards the samma vacha, more towards the samma kammata more. That means you are normalizing, not going to the extremes. You come back, you are moving still like a pendulum, but not going to the furthest end. It is same wavelength. It's almost at the center now. And just from that, um, going to these retreats and all that, Mante, do we actually, uh, or how do we um, develop in our wisdom? So wisdom means that how much you can adapt into the situation arising. That is what I call wisdom. I don't know way beyond that any kind of a crystallizable wisdom there is nothing. We adaptability. So that means that your preparedness. Thank you, Bhante. That's it. Enough. So we have taken about 10 minutes more. Never mind that this is it has become of average. Eh, when the so much of question, we used to go for one hour and 45 minutes. Now it's almost reached. So thank you very much for the participation. This is the end of our question and answer session.